ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් වගේ මේ වෙනකොට දන්න පරිදි අපි මේ දේශනාවලියට ඉස්සරහින් තියාගත්තේ ਸਰුවඥ භාසිතයක් ਸਰුවඥ වහන්සේ දේශනා කරන්න ඉච්ච වටන සූත්‍රයක් නම් වශයෙන් කියනවා චක්ක සූත්‍රය මේක මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒකදී සරුවචන් වහන්සේ මේ සාමාන්‍ය පෘ탁ජනේකට දැක් ගන්න බැරි හිතේ ක්‍රියාත්මක වෙන පැතිකඩ රාශියක් පෙන්ලා දෙනවා දැනගත්තොත් Tamanට ඒක පිළිබඳව යම් ප්‍රමාණික ශික්ෂණයක් ඇති කරගෙන යම් ප්‍රමාණික පාලනයක් ඇති කරගෙන ඒ වෙත පැමිණෙන නැත්නම් නොදැන හිටියනම් Taman වෙත පැමිණෙන දුකකින් වෙන්වීමට අවස්ථාවක් ලැබෙන නිසා මේ චක්ක නැත්නම් ආයේ හයක් පෙන්ලා දෙනවා. ඒකෙදී ඒවා කාය වශයෙන් සමාහට සඳහන් කරනවා කඳු, ස්කන්ධ, ගොඩවල්. ඒ විදිහට පළවෙනියෙන්ම අජ්ජත් ආයතන හය පෙන්නලා එක කයක් ඊට පස්සේ බාහිද්දා බහිද්දා කය ඒවට ආපාත වෙන්නා වූ ගෝචර වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ වශයෙන් හයක් පෙන්නනවා මේවා එකිනෙක එකතු වීමේදී මේ විඥාණයන් පහල කරන ස්වરૂපයක් තියෙනවා නැත්නම් පහල වෙන විඥාණය තමයි මේ අජ්‍යත් ඉන්ද්‍රියත් බාහිර ආයතනයත් දෙක එකතෙන් කරන්නේ ඉතින් මේ විඥාණය හැම වෙලාවෙම යමක යෙදිලා ව්‍යාවෘත වෙලා ඒ දෙකක් ගැටගැසෙමින් ගත කරනවා ඒ ගත කරන නිසා විඥාණයට ආයතන 6ක වැඩ බලන්න වෙලා තිනවා. ඒ නිසා විඥාන 6කට දාලා පෙන්නනවා එක නම තමයි 6 පොළෙන් වැඩ බලන්නේ. එතකොට ඇහ කන දිව කය මන ආදි වශයෙන් හෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ එක එකක් අනුව මේ විඥානේ පෙනී හිටින වෙස් හයක් පේනවා චරිත හයක් පෙන්වනවා චක්කු විඥාන සෝත විඥාන වශයෙන්. ඉතින් මේ ආයේ මේ වැඩ කරන කරන වෙලාවේ සම්බන්ධ වෙච්ච අවස්ථාවට ස්පර්ශය කියලා කියන එක එකතු වෙන තැන රූපයත් ඇහත් මේ විඥානයත් තුන් දෙනා එකතු වෙලා ගමන් කරන හැම වෙලාවෙම තින්න සංගති පස්සෝ තුන එකට ගමන් කරන චිත්තක්ෂණය චිත්ත වීදිය චිත්තයගේ පැවැත්ම දැකීමේ පැවැත්ම බාටපත් වෙනවා ඇහිීමේ පැවැත්ම බාටපත් වෙනවා. ගන්ධ රස පහස වශයෙන් මේ අත්දැකීමේ පැවැත්ම වෙනවා. මේ පැවැත්ම තියෙන තාක් එතන එතන මේ ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ නිසා සංගති කියන වචනය සාමූහිකව ගමනක් තුන් දිනෙකගේ ගමනක් මෙතන සිද්ධ වෙනවා. ඒ ඒ ස්පර්ශ අණුව නැත්නම් ස්පර්ශයට පස්සේ තමයි කෙනෙකුට ඒ සිද්ධිය අත්දැකීමක් බවට වින්දනයක් බවට අත්විඳීමක් බවට මගේ බවට හෝ ප්‍රිය අප්‍රිය බවට හෝ පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ස්පර්ශය නිසා එතන එතන ටිකට අදාළ වේදනා පහළ වීම සිදු වෙනවා, විඳීම් පහළ වෙනවා. ඒ දක්වා තමයි අපි ඊයේ වෙනකට කතා කර කර හිටියේ. මාතෘකා කරමින් හිටියේ. ඊට පස්සේ මේ විඳීම් අනුව ඒක තණ්හාවක් ඇලීම් බැඳීමක් ඇති කරගන්නවා. ඒක මේ පහ නිසා පෙළ ගැහිලා අවසානට එන ජවනිකාව නැත්නම් චක්ක සූත්‍රයේ සඳහන් වෙන අන්තිම කය අන්තිම කන්ද අන්තිම ගොඩ එවුවා ඒවා තණ්හා ගොඩවල් විදියට පෙන්ලා තියෙනවා. ඉතින් මේ වේදනාවන් වල සිට තෘෂ්ණාවට ඇති මේ සම්බන්ධතාවය සරුවචනාංශයේ මේ 12 ආකාර දොළසාකාර වෙච්ච පටිච්ච සමුපාදේ දුර්වල ස්ථානයක් විදිහට දැකලා තියෙන බව පේන්න තියෙනවා. මොකද ਸਰවඥන්සේ සඳහන් කළ තියෙන මේ සංසාරේ ඇති වෙන දුකට ප්‍රධානම හේතුව මේ තණ්හා වශයෙන් තනි හේතුවක් පෙන්වන්නේ. දුක්කට හේතුව සමුදය වශයෙන් තණ්හාව පෙන්වන්නේ. ඒ නිසා මේ තණ්හාව ඇති වෙන තැන තමයි යම් චිත්ත වීදියක නැත්නම් ඒක ආයතනයක වැඩපිළිවෙලක් දීගෙන යනකොට ඇහි රූප බලාගෙන යනකොට ඒක තැනකදී ඒ විඳීම් නිසා රූපයට ඇති තණ්හාව පහළ වෙනවා. කනේ ඇහිම ක්‍රියාවලිය නැත්නම් චිත්ත වීතිය විඥාන ස්රෝතය ගමන් කරන එක තැනකදී ඒ රූපයට ආසාව ඇති වෙනවා. ඉතින් මෙතන තමයි සංසාරේ හට ගන්න සක්කාය හට ගන්න තැන. ඒ නිසා මේක ගැන නොදැන සාමාන්‍ය පෘථග්ජනයේ සිදුවෙන මේ චක්කුංච පටිච්ච රූපේච uppajje චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා කියන එක ਸਰුවචනාංශනික අහුරතලයට වගේ සඳහන් කරලා තියෙනවා සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව කියලා මේ අපි හැම වෙලාවෙම සක්කාය ඇති වෙන නිතරම ඇති වෙන ඇති වෙමින් ඇති වෙමින් ක්‍රියාවත් වෙන ප්‍රතිපදාව තමයි මේ නොදැනුවත්කමෙන් රූප බලමින් සද්ධාහමින් ගන්ධ රස පහසුමින් ගමන් කරන ගමන. ඉතින් හැම වෙලාවෙම මේ වගේදී තණ්හා පහළ වීමෙන් පහළ වෙමින් ඒ කෙලස් වගුරුවමින් තමයි මේ ගත කරන ජීවිතයේ තියෙන නිසා අපි මේ තණ්හා සමුදේ ගාමිනී ප්‍රතිපදාවක තමයි අසතියෙන් ගත කරන නැත්තම් භාවනාවෙන් තොරව ගත කරන හැම වෙලාවකම ඉන්නේ. ඒක දැනගත්තට මේ කෙලෙස් ඇති වෙන හැටි තණ්හාව ඇති වෙන හැටි සංසාරේ ඇති වෙන හැටි කර්ම ඇති වෙන හැටි දැන ගැනීම කෙලේශයක් කියලා වගේ තමයි සාමාන්‍ය පෘථජනය හිතන්නේ මේ අපි ගැටේ වදින හැටි අහුවෙන හැටි ඒ නිසා හුඟ දෙනෙක් ඒ Taman තුල මේ තණ්හාව ඇති වෙන හැටි දකින්න වෙනුවට මේ වෙලාවේ පිංකම් කර කර වෙන දේවල් බලබලා নানা ආකාරයෙන් අපි ව්‍යවෘත වෙලා ගත කරන ජීවිතය බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ ලෙඩේ හේතුව හොයන්නේ නැතුව රෝග නිర్ణය කරන්නේ නැතුව විස බීජය හොයන්නේ නැතුව මේ নানা ප්‍රකාර වැඩ කර කර ඉන්නවා. ඒක නිසා බුදුරජාන් වහන්සේ තමයි ඉස්සල්ලා මේ වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය කරන්නා වූ මූලික સંદર્ભය මූලික සම්දර්ශනය පෙන්වුවේ දුක්ඛ සහ දුකට හේතුව ඒ දුකට හේතුව ලෝකයා විසින් මනවඩන ප්‍රීවඩන දර්ශනයක් නෙවෙයි. දුකට කැමති නැති වුණාට නැතිකම නිසාදෝ ඒගොල්ලෝ ඒක නැති කරන්න හදනවා මිස මේකට ඇතිවෙන හේතුව දිහා බලන්ඩ බලලා හේතුව නැති කිරීමෙන් තමයි දුක නැති කරන්න පුළුවන් කියන එක හිතා ගන්න බෑ දුක ඇති වුණාට පස්සේ ඉසాత බැඳගෙන අඬ අඬ දඟලන දඟලිල්ලක් ඒකේ කිසිම තැනකට මේ අවස්ථාවේ ඇති දුක මේපත් වෙච්ච දුකෙන් ගැලවීමකුත් නැහැ. මත්තර දුකක් නොයෙන ප්‍රතිපදාවකුත් නැහැ. ඒක නිසා සරුවචනාංශයට ආපස්සට හරවන්න සිද්ධ වුණා මේ දර්ශනය. දුක දැනගෙන දුකට කවුරුත් අකමැති. ඒ වෙනකොට සැපෙහිවීම පැත්තක තියලා දුකට හේතුව හොයන්න ගියාම අපිට සිද්ධ වෙනවා අසතියෙන් ගත කරන නොදැනුවත්කමෙන් ගත කරන හැම වෙලාවෙම සක්කාය මේ අජ්ජත් ආයතන 6 වර නැගෙනවා. බාහිර ආයතන 6 වර නැගෙනවා. විඥාන 6 වර නැගෙනවා. ස්පර්ශ 6 වර නැගෙනවා. වේදනා 6 වර නැගෙනවා. එතකොට ඉතින් තණ්හාව ඇති වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ කය රාශි ස්කන්ධ ගොඩාක් ඇතිවීමෙන් ඇතිවීමෙන් ඇතිවීමෙන් යනවා ඒ තෘෂ්ණා බවට එනකොට වේගයක් තියෙන එක මොහොත විදියකින්වත් නතර කරන්න බෑ මේ වැවක බැම්ම කඩලා ගියා වගේ ඒක ඇදලා යන වෙලාවේ කාටවත් අත දැම්මොත් යට වෙලා මැරෙනවා. ඒක නිසා නතර කරන්න තියෙන්නේ මේ යාන්ත්‍රණය දැකගෙන මුලට මුලට ගිහිල්ලා නතර කරන්න තියෙන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව දිහා නැත්නම් තෘෂ්ණාට හේතු වෙන වේදනාව දිහා කාරණා කරුණු දැනගෙන තේරුම් ගැනීමක් පෘ탁ජනයට කරන්නම බෑ. ඒක හොඳට මතක තියාගෙන ඉන්න අපිට හිතලා මේ කාර් එකේ ස්විච් බෝඩ් එක දිහා බලලා මේ යන්ත්‍රය කොහොමද වැඩ කරන්නේ බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ක්ලච් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද එන්ජින් එක වැඩ කරන්නේ කොහොමද කියලා ඩ්‍රයිවර්ට තේරුම් ගන්න බෑ ඒක ඉංජිනේරුවගේ වැඩක් ඒ වගේ තමයි සරුවචනංශය පෙන්නවා වේදනාව සිට තණ්හාවට පණිනවා ඒකේ වෙනකොට වළක්වන්න බැරි තරමට Java කැවිලා තියෙන්නේ මේක සඳහා මම කියන දේ අහන්න මම මේ පෙන්නන යාන්ත්‍රණය දකින්ද නිකන් සූතමේ වශයෙන් ගැළපෙනවද කියලා බලන්න මම මේ කින්ද වෙන්න පුළුවන් දෙයක්ද කියලා. ඒ බැලීම දෙවෙනි කොටස අහලා චින්තාමේ වශයෙන් ගලපලා බලලා එහෙමනම් මේ තණ්හා මට්ටමට එනකොට නතර කරගන්න බැරි තරම් වේග කැවිලා තියෙන්නේ මේක මුලට මුලට යන්න ඕනේ. මුලට මුලට ගියාට පස්සේ තමයි Tamanට ඒ අදාළ ආධ්‍යාත්මික ශක්ති නැත්නම් අපි කියනවා බල ඉන්ද්‍රිය ධර්ම ටික ආවට පස්සේ වෙලාවක මේ ප්‍රවාහයේ මෙච්චර Java කැවෙන්නේ ඉස්සෙල්ලා මුලින් හරව ගන්න පුළුවන් නැත්තම් මේ සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාව පුදුමාකාර වේගයකින් ගලනවා. ඒ නිසා මේ තෘෂ්ණාව දිහා ආසාවෙන් බලලත් බෑ. ආසාට බහුනොත් ඒක දිගේ අපි රස වින්දනේ දිගේ අහු වෙනවා. මේකට ද්වේෂ කරලත් බෑ. ද්වේෂ කෙරුවොත් එහෙම අපිට යාන්ත්‍රණය දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙක අතරමැදින් යන ගමනේදී අතප්පයක් කඩා ගන්නෙත් නැතුව ඒ වගේම බය වෙලා පැත්තකට යන්නෙත් නැතුව මේ යන ගමනට අවශ්‍ය ආයුධ අඩුම කැඩුම ටික සකස් කරන්නයි මේ චචක්ක සූත්‍ර වගේ දේවල් ਸਰවචන්සේ පෙන්වන්නේ. ඉතින් ඒකෙදී වේදනා සහ තණ්හා අතරමැද මේ අනවරතෙන් බාධාවකින්තරව අනිවාර්ය සම්බන්ධකමක් තියෙනවා. නොදැනුවත් කෙනා මොන වින්දනයක් වින්දත් එනොත් තණ්හාව ඇති කර ගන්නවා. ඉතින් බුරුමේ හිටපු මොගුක් සයාඩෝ ස්වාමින් වහන්සේ ওই මහසි ක්‍රමයෙන් ඉස්සල්ලා භාවනා ක්‍රමයේ ඉගැන්වුවේ තනි ක්‍රම පටිච්චසමුපාදේ අනුව. ඒ ස්වාමින් වහන්සේ දැක්ක බුදුරජාණන් වහන්සේ මේ වේදනාවේ සිට තණ්හාවට අතරමැදි වෙන මේ පුරුක සුවිශේෂී අවධානයට ලක් කරලා තියෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ මේක වර්ණගුවේ මෙහෙමයි කිව්වේ මෙහෙමයි නොදන්න කෙනා අසත්‍යමත් කෙනා එළඹ සිට සිය නැති එකන අනිවාර්යයෙන්ම වේදනාව නිසා තණ්හාව ඇති කරනවා. දැන් මේ චචක්ක සූත්‍රය හඳුනගෙන බණ අහලා සතිය පිහිටවලා අපි උත්සාහ කරන්නේ වේදනාපච්චය පඤ්ඤා කරන්නයි. වේදනාව ප්‍රඥාවක් බවටපත් කරන වේදනාව එනකොට ඒක අනිවාර්යයෙන්ම දෝරේ ගලාගෙන කියලා තණ්හාවට යන්න දෙන්නේ නැතුව කොහොමදයි මේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කියලා එන එන වේදනාව વિશે එළඹ සිටි සිහියෙන් එනේන වේදනාව વિશેයි ලෑස්ති වෙලා ගිහිල්ලා. මේක නොදැන හිටියොත් නම් කොලේ වහලා යන්නෙම තණ්හාවට. කොහොමද මේ වේදනාව තණ්හාවක් බාටපත් වෙන්නේ කියන දෙයට විශේෂ ආලෝකයක් යොමු කරලා ඒ මොගුක් භාවනා ක්‍රමේදී වේදනාව වෙන හැම වෙලාවකම ඒක දිහා බලලා වේදනාව විනිවිදලා වේදනාව හරහා බලලා නොදැක හිටියොත් තණ්හාව ඇති වෙන හැටිත් ඒක දිහා විපස්සනාවෙන් බැලුවොත් විනිවිද දැක්කොත් විසිතුරු වශයෙන් දැක්කොත් පතුරු ගහලා බැලුවොත් ඒක පිළිබඳව ප්‍රඥාවක් ඇති ඒක නිසා ඥානතෝ භික්කවේ පස්සතෝ ආශවාණං khයං වදාමි කියලා සරුවචනාංශය අර සබ්බාසෝ වගේ සූත්‍ර දේශනා කරපු විදිහට මේ වේදනාව එනකොටම ඒ විඳීම් ශේස්ත්‍රයේ වේදනා ශේස්ත්‍රය රසවින්දනයකට ප්‍රතික්ෂේපකට යන්න දෙන්නේ නැතුව මේක දිහා එළඹ සිටි සිහියේ ලෑස්ති වෙලා ගිහිල්ලා ඒක දිහා බලා සිටීමේ කෘත්‍යය ඒ මොග්ගක් භාවනා ක්‍රමයේ හරියට විශේෂණය කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ක්‍රමයට එක්කම වගේ තමයි පස්සේ ওই මහසි භාවනා ක්‍රමය ආවේ. ඒකෙදිත් ඒ වේදනාවල් වෙතට යනකොට වේදනාව බාටපත් වෙනකොට කායानुපස්සනාව හරහා හදාගත්ත හොඳ සතියක් කායानुපස්සනාව හරහා හදාගත්ත හොඳ වීරියක් හොඳ සද්ධාාවක් ඇතුව එනේන වේදනාව વિશે එනේන විඳීම් ශේෂ්ත්‍රය વિશે එනේන අත්දැකීම વિશે අත්විඳීම વિશે පූර්ණ අවධියකින් බලා සිටීම පිළිබඳව තව ඉදිරියට පියවර තිබ්බා. ඉතින් ඒකෙදි මේ චචක්ක සූත්‍රයෙන් ඒකට දැක්වෙන පෙත නැත්නම් සිටියම දිහා බැලුවොත් සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා මේ වේදනා වශයෙන් දැන උගත් ඇත්තෝ බනහන ඇත්තෝ දැනගන්න ඕනේ සුඛ දුක වශයෙන් වේදන හැම වෙලාවෙම දෙකට බෙදෙනවා. ඒ දෙකට බෙදෙන නිසා දුකට අකමැති නිසා මනුස්සයා සුඛය හොයන වැඩවල තමයි මේ ජීවිතයේ සුන්දරම වයස ගත කරන්නේ මේ සුඛ සෙවීමට. ධනයට අධ්‍යාපනයේට නම්බුකාර ජීවිතයකට දුව දරුවන් හදාගෙන, ගෙවල් දොරල හදාගෙන, ඒ තමන්ගේ හැකිය හැම එකකින්ම කරන්නේ ඒකාන්ත නিত্য සුඛ යන යන තන කොයි වෙලාවෙත් මටත් අපේ අයටත් සුඛය පිණිස තමයි අපි මේ සම්පූර්ණ මේ අධ්‍යාපන ක්‍රම, සංස්කෘතික ක්‍රම, සදාචාරය ඔක්කොම හදාගෙන තියෙන්නේ. නමුත් මේ හැම කොච්චර අපි ශිෂ්ටාචාර වශයෙන් දිනුනත් හැම එකම මැරෙන්නේ දුකෙන්. කිසිම කෙනෙකුට මේ ජීවිතේ මිනිස්සෙකුට සැපතේ මේ යමක් කියන්නේ බෑ අඩු ගානේ මරණය කියන වචනය පවා බිය වෙලන සුළු දෙයක්. ඒක නිසා අතිත්තෝ ලෝකෝ ඌනෝ කාමදාසෝ මරණයට යනකොට අතෘප්තිකරව මැරෙන්නේ. ඌනම සිට මැරෙන්නේ. සම්පූර්ණ කරගත්ත නැති දෙයක් පූර්ණ වශයෙන් නෙවෙයි ඌනම මැරෙන්නේ. කාමදාසෝ මැරෙන නිසා ඊගාවාත්මේ අනිවාර්යයෙන්ම අල්ලනවා මේක ඊතෝ කරගත්ත වැඩ ටික කරගන්න. ඉතින් මෙවැනි තත්ත්වයක් තියේදී සැපේ සඳහා සියලු දෙනා කැසපට ගහගෙන සාමූහික ප්‍රයත්න කරනවා. මරණ මරණ ගා වැටෙන්නේ දුකෙන්. ඒක නිසා සරුවචනාංශේ මේ මිනිස්සු යන පාර දිගේ ගිහිල්ලා නම් මේකට ප්‍රශ්නයක් උත්තරයක් ප්‍රශ්න උත්තරයක් නැහැ. ඒ නිසා කිං කුසල ගවේෂීව හොයනකොට උන්වහන්සේ මේ සැප දුක කියන අන්ත දෙක මැදට අදුක්කම සුඛ කියලා සැපත් නැති දුකත් නැති තවත් වේදනාවක් තියෙනවා කියලා මේ පරාසය තුනට කඩලා තමයි මේ ප්‍රශ්නට උත්තරේ හොයන්නේ. අපි සාමාන්‍යයෙන් ලෝකයා දන්නේ කළු සුදු වෙනස සැප දුක දෙක. සරුවචන් වහන්සේගේ ඉගැන්වීම හැටියට සැපෙත් නිවර නැහැ දුකෙත් නිවර නැහැ <coughs> නිවනට යන මඟ එහෙම නැත්නම් සක්කාය නිරෝධගාමිනී වෙන්නේ ඒක න දැනගන්න ඕනේ මේ දෙක මැද තියෙන අදුක්කම සුඛයේ අදුක්කම සුඛය කියන්නේ නිවන නෙවෙයි ඒක නිවන් මඟ ඉතින් ඒක නිසා මේ සැප දුක දෙක වේදනා චෛතසිකය හුදු ද්වේතාවකට බෙදන්නේ නැතුව මැද තියෙන අදුක්කම සුඛ තත්ත්වය ගත්තට පස්සේ සරුවඥ විග්‍රහයක් පෙන්වනවා. සරුවඥාන්සේ සඳහන් කරන උඹට රූපයක් පේනවා. ඒ රූපයක් දකිනකොට සුඛ වේදනාව පහන මේ රූපය මනරම්. නැත්නම් හිත ගන්නාසුළු රූපයක් නම් ඉතින් මේ දිගටම අපි මේ චචක්ක සූත්‍රයේ දක්වන පාඨ වලින් එකක් තමයි ඉස්සරහට ගන්න නිදර්ශනයක් වශයෙන් මේ රූපයකට ඇහ යොමු වෙලා දකින්නෙක් වෙන කියන නිදර්ශනය ගත්තට ඒ විදිහටම ඒ සූත්‍රයේ කනට සද්දයක් ඇවිලා අසන්නෙක් බවට පත් වෙන එකක් තියෙනවා. නාසයට ගඳක් වැදිලා ගඳ බලන්නෙක් බවට පත් වෙන හැටි, දිවට රසක් වට රස බලන්නෙක් බවට පත් වෙන හැටි, කයට පහසක් ලැබිලා පහස විඳින්නෙක් බවට පත් වෙන හැටි, හිතට මන හිතන හිතන හිතවිලි දිගේ ගිහිලා රස විඳින හැටි ඔක්කොම තියෙනවා. අපි මෙතනත් ගන්නෙ මේ ඇහැට රූපයක් වැටෙනකොට. ඉතින් මේ රූපේ සුඛ දෙයක් නම් නැත්තම් හොඳයි මනාපයි කියලා හිතන එකක් නම් සුඛය වේදනා යම් වෙලාවක වේදනාවක් ඇවිල්ලා මේක සුඛයි කියලා අපි බාර ගන්නයි කියලා බාරගත්තයි කියලා හිතමු බාර ගන්නවත් එකම අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා සරුවත් chance පෙන්නවා අපි ඔක්කොටම පොදු ලකුණක් තියෙනවා යම් සුඛ දෙයක් දැක්කනම් දකපොදී සුඛ හිලවන දෙයක් නම් ඒක අභිනන්දනය කරනවා තරුණ ප්‍රීතියක් ඇති කරගන්නවා. අභිවදනය කරනවා. අපි එක එකනාට කියාවි දිනවා. මට මේ මේ ආකාරයේ රූපයක් දකින්න ලැබුණා නැත්නම් රූපයෙන් මට මේ මේ සුඛයක් ලැබුණා කියලා ඒ රූපේ වින්දට Tamanටමදී අල්ලපු ගෙදරට ටෙලිෆෝන් කරලා කියනකම් ඒ රසේ නැහැ. ඒකේ කිසිම රසයක් නැහැ අපට මේ සුඛයක් වින්දට කාටට කියාපෑවේ නැත්තම්. ඒ නිසා ඒ කියාපෑමත් මේ වින්දනයත් එක්කම යන වැඩක්. අජ්ජෝසාය චිත්තති මේක නැවත නැවත ඇති කරගන්න මේක මම කියාගෙන මේක මගේ කියාගෙන මේක මගේ ආත්මේ කරගන්න අනියම් ප්‍රේම සම්බන්ධකෝත් ඇති කරගන්න. අනියම් සම්බන්ධකෝත් ඇති කරගන්නවා ඒ දකින්න සුබ දර්ශනයේට ඒ නිසා අභිනන්දති අභිවදති අභිනන්දති අජ්ජෝසාය තිට්ඨති කියලා ඒ මනාප රූපයක් එනකොට මේ රෝග ලක්ෂණ තුනක් අපි නොදැනුවත්වම අපේ අන්තරෙන් එළියට එනවා. යම් විදියකට අපිට දකින්න ලැබුණේ අසුබ දර්ශනයක් නම් පටාචාරාවට දකින්න හම්බුනා වගේ මිනිස්සයා ගිහලා උඹහක් උඩ වැඩලා නිල් පාට වෙලා මේ නායක ගහලා මැරිලා ඊට පස්සේ තමන්ගේ දරුවා ගඟට වැටලා ගහගෙන යනවා එහෙනම් පියාකුස්සේ කැවිලාට මාස්ටර් දැලා දින පුංචි වදපු ගමන් දරුවා උස්සගෙන යනවා ඉතින් එතකොට එයාට පටාචාරා වුණත් එකයි කවුරු වුණත් එකයි ඒ අපි ඔක්කොටම ඒ වෙනකොට වෙන්නේ මොකද්ද සෝචති කිලමති අපි ශෝක කරනවා ක්ලාන්ත වෙනවා පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං තස්පට ආපජ්ජති අද්දකේ ඉස බැඳගෙන කෑ ගහනවා සම්මෝහයටපත් වෙනවා ඒ පටාචාරව කතාවේ තියෙන්නේ ඒකල්ල ඔයාලා ගඟෙන් මෙගොඩ වෙලා එනකොට ගෙවල් දොරවල් ගැන විස්තර අහන්නේ අවුරුදු ගානකට පස්සේ ඒතකොට කියනවා අර දුන්නගින්නේ අම්මයි තාත්තයි මැරිලා ඒ සෝහනේ ගිනි ගන්න වෙලා ඊයේ ගම් වතුරට ගේ කඩා වැටලා අයියයි අම්මයි තාත්තා දෙන්නම මැරෙනවා. ඉතින් මේ පටාචාරව දුවපු හැටි පෙන්නනවා ඒ ඒ පසුකාලීන සංග්‍රහ ග්‍රන්ථ ලියපු මේ කතුරුවරු වතුරක් දකින්නකොට කෑ ගහනවලු ඉසాత බඳගෙන යාට පේන්නේ බබා ගහගෙන යනවා. දුමක් දකින්නට කෑ ගහනවා මේ අම්මයි තාත්තයි මැරිලා පිච්චෙන සොහොන් කොතෙන් නගින දුම් කුරුල්ලෙක් දකින්නට විවසන්න බෑ අඟ කිලි බලනවා මේ මගේ දරුවා උස්සගෙන මේ පියාගොස්ස වෙන හැටි නයෙක් සර්පෙක් දකින්නට මිනිහක් දකින්නකොට තමන්ගේ මනුස්සයා මේ හුඹහ උඩ වැටලා නිල් වෙලා ඉතින් ඒදකොට උසහත බැඳගෙන අඬනවා අරහෙ දුවනවා මෙහෙ දුවනවා කොච්චරක් ඉෂාතගඳ බැඳගෙන දිව්වද කියනවා රෙද්ද හැරෙනවා දන්නෙත් නැහැ සම්මෝහේ කොච්චරද කියනවනම් රෙදි නැති බව දන්නේ රෙද්ද හැලිලා දැන් ඇත්තටම කියන බලංගොඩ ආනන්දමයිත් අහනවා මෙයාට කියන්න ඕනේ අපටාචාරී කියලා. පට හැලිච්ච ගෑණි. නමුත් නම ලියවිලා තියෙන පටාචාරා කියලා. රෙදි නැතිව දුවන්නේ. ඉතින් එතකොට පේනවා සම්මෝහයේ ප්‍රමාණය. දැන් මේ මිනිස්යාගේ පැත්තෙන් බලනකොට ජීවිතේ බලාපොරොත්තු තියන තෙමුන හැම සුන්දර ලකුණක්ම දිය වෙලා ගිහිල්ලා. ඉතින් යාම දකින දකින මිනිස්යාට සෝචති කිලමති පරිදේවති උරත්තාලෙන් කන්දති සම්මෝහං ආපජ්ජති. ඉතින් ඒක අපිට වළක්වන්න බෑ. දැන් අපිම වටාචාරාව තොරණක ඇඳලා බල්බ් දාලා ඉතින් අපි ඒක දිහා බලහන් ඉන්නවා ඕන්න ශෝක ජනක දෙයක් දැකපුවාම හැටි කියලා. ඉතින් මේ වටාචාරාව තමයි අපි තුල ජීවත් වෙන්නේ. ඒක වළක්වන්න බෑ. ඒක ඉතින් අපේ අන්තරේ හැදිලා තියෙන ලියවිලා තියෙන ක්‍රමයක්. ඒ වාගේම සරුවචන සඳහන් කරලා තියෙනවා මේ දෙක ඉතින් බණ කියන දෙයක් නෑනේ මේක දන්න දේ. ඒ වාගේම එකක් තියෙනවා මේ දෙකට වැටෙන්නේ නැතුව අන්ත දෙකට වැටෙන්නේ නැතුව අත්තිකිලමතාන් යෝගයේ කියන ශෝකයට දැකලා සෝචති කිලමති පරිදේවති අලුත්තාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති කියන තමන්ට තමන් දුක් දී ගන්න එක අත්තිකිලමතාන් යෝගයට වැටෙනවා. සුඛයට හම්බෙච්චම කාම සුඛ ඇලීමට කාම සුඛල්ලිකාණ යෝගය කියනවා. එතකොට අබිනදති අබිවන්දති අජ්ජෝසාය චිත්තති පාටි දානවා එන්නෙන්ද කියනවා මේන් බලන්න කියනවා. එතනක් තියෙනවා. මේ දෙකම සරුවචාන්ස ප්‍රතික්ෂේප කරා පළවෙනිම සූත්‍රයෙන්ම. ඒ වෙනුවට සරුවචාන්ස ඉදිරිපත් කරපු දේ තමයි ගැලවුම් මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදා තමයි අදුක්කම සුඛ වේදනාව තියෙනවා. ඒක කවදාවත් දකින්නෙත් නැහැ. දැක්කට අදුක්කම සුඛ නිවන් ප්‍රතිපදා කියලා දන්නෙත් නැහැ. සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා බව දන්නෙත් නැහැ. ඒක පිළිබඳව තියෙන්නේ ඒකේ හට ගැනීම මෙහෙමයි, පැවැත්ම මෙහෙමයි, නැතිවීම මෙහෙමයි, ආස්වාදාදීනව මෙහෙමයි කියලා. ඒකේ සමුදය දන්නෙත් නැහැ, නිරෝධය දන්නෙත් නැහැ, ආස්වාදාදීනව දන්නෙත් නැහැ. ඒක පිළිබඳව තියෙන්නේ නොදැනීම. අපිට අදුක්කම සුඛ වේදනාවක් ආවොහම ඒක නිවන් ගාමී ප්‍රතිපදාවක් බව බුද්ධ ආධෝත්මයන් වහන්සේලා දැනගෙන හිටියට ඒකේ සමුදේ අත්ංගමේ ආස්වාද ආදීනව පිළිබඳව අපිට දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා අපිට දැනෙන්නේ හරි පාළුයි. හරි කම්මැලි. හරි නීරසයි. හරි ඒකාකාරී. හරිම බයලවන සුළුයි. අනිශ්චිතයි. ඒක නිසා අපි විජහාට එකෙන් පයින්. මේක නිවන් මාර්ගයක් කියලා. මේක හරහා මේ යන්න තියෙන කියන එක නෙවෙයි දකින්නේ. එයා ඒකේ ආස්වාදයක් දකින්නෙත් නෑ මොනවත්ක්ත්ම දකින්නේ නෑ. එනකොට හිතන පාළුයි, මුස්පේන්තුයි, හරිම කම්මැලි, එපා කරන සුළුයි, සැකේලවන සුළුයි, අනිෂ්ටිරයි. ඒක නිසා අපි ළඟ තියෙන බීතිකාවක් මේ මැද මාවතට නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවක් නැත්තම් තක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට උප්පත්ති බයක් තියෙනවා. ඉතින් දැන් අර අත්තකිලමතානියෝ කාමසුකල්ලිකානුයෝග දෙක කියන මේ ලෝකේ දන්න දෙකේ නිවන් හොයන්න ගිය කනේ අවුරුදු 26ක් වෙනකන් සිද්ධාර්ථ කුමාරයා කාමසුකල්ලිකානුයෝගේ නැටුවා. ඊට පස්සේ අවුරුදු 6ක් අත්තකිලමතානු යෝගේ වුණා. අවුරුදු 35 වෙලා මොලේ මෝරණකම් මේ දෙක තමයි ගත කරේ. එකකින්වත් නිවර නැහැ. අපිට හිතා ගන්න බැරි කාමසුකල්ලිකානුයෝගයක් විඳපු කුමාර සැප විඳපු කෙනෙක් වෙනවා. උන් අපිට හිතා ගන්න බැරි අත්කිලමතාන යෝගයට ගිහිල්ලා පරාසයෙම විඳපු කෙනෙක් මේ කතා කරන්නේ. නමුත් මේ කිසිම තැනක හිතුවේ නෑ නිවන් මාර්ගය තියෙන්නේ වේදනා චෛතසිකේ අදුක්කම සුඛ තැනක කියලා. ඒක හදාරන්න ඕනේ. මේකට බීතිකාවක් අපි ළඟ තියෙන්නේ. මේක මග එක තමයි මේකට මග අරවණ එක මේකට යහඬ දෙන්නේ නැති එක තමයි තෘෂ්ණාවේ සහ අවිද්‍යාවේ වැඩ කටයුත්ත. ඒ නිසා අපි කොහොමද මේක තෘෂ්ණාව අවිද්‍යාව නැති කරන්න මේ උපයන්න ඕන කරන අදුක්කම සුඛ වේදනාවය නිබ්බාන නැත්නම් සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා මේ මැදමාවතට ගණ්ඩ බුදුරජාණන්සට ගොඩාක් බබා නලවන්න වගේ සින්දු කියන්න වෙනවා. ගොඩාක් හුරතල් කරන්න වෙනවා. ගොඩාක් නැලවිලි කවි කියන්න වෙනවා. ලොකු විශ්වාසයක් උදුර ගන්න වෙනවා කායින් හරි. ලොකු විශ්වාසයක් දිනා ගන්න වෙනවා. මේ අදුක්කම සුඛ වේදනා තමයි මේක තියෙන්නේ කියන්නේ. ඉතින් ඒක අපි හිතමු විශ්වාසය දිනාගත්තයි කියලා බුදුහාමර බොරු කියන්නේ නෑනේ. අද්විජ්ජ වචනා බුද්ධා අමෝග වචනා දිනා. නමුත් භාවනා කරගෙන ඉන්නකොට කොයි වෙලාවක හරි අරමුණේ අපි ආනාපානේ ඉන්න වෙලාවක ඒ ආනාපානේ හරහා ඔය රාගය, ඔය ద్వේෂය, එහෙම නැත්නම් අර සුඛ වේදනාව එනකොට අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන එක අපි දන්නවා දැන් ඉතින් එච්චර හොඳ එකක් නෙවෙයි ඕකේ නෑ කියලා. ඊට පස්සේ අනිත් පැත්තට දුක් වේදනාව එනකොට සෝචති කිලමති පරිදේවති උත්තා උරත්තාලින් ඛන්දති සම්මෝහං ආපජ්ජති කියලා කකුලේ ඇති පය වේදනාව එනකොටත් දන්නවා නිවන් මාර්ගේ නෙවෙයි කියලා. දැන් ආනාපාන දිගේම යනකොට වෙන්නේ කම්මැලි වෙලා නිින්දට වැටෙන එක. එපා වෙනවා. ඒකාකාරී බවටපත් වෙනවා. සැක උපදවනවා. අනිශ්චිත භාවයකටපත් වෙනවා නොගිය ගමනක් යනවා වගේ තේරෙනවා මහා කම්මැලි කොටින්ම කියනවා මහා මුස්පේන්තු තැනකට අරයි යනවා ඉතින් මෙතේ ඉන්න කවුරුවක්වත් ඔතෙන්ද ගිහිල්ලා නැතුව නෑ හැබැයි හැම කෙනා මේකට ද්වේෂ කරනවා හැම කෙනා මේකෙන් පණින්න අහනවා කොහොමද ස්වාමීන් වහන්සේ දැන් මෙතෙන්ද ගියාට පස්සේ මේකෙන් ගොඩ එන්නේ ඒ කියන්නේ ආය කක්කවලට බහින්නේ කොහොමද කියලා ආය සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාට වැටෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඕනෙම කමඨාන් සුද්ධ කරන වචනයක බලන්න වෙන මොකක්වත් අහන්නේ මේ භාවනා කරගෙන යනකොට එන මේ පා වෙන ගතිය, කම්මැලි වෙන ගතිය කවදාකවත් නිවන් මාර්ග මාර්ගයක් එහෙම නැත්නම් මේක පිළිබඳව මේ සත්අට්ඨානේ තේරුම් ගන්න ඕන. මේක මේකට හේතුව මේක නැතිවීම නැතිවීමේ හේතුව ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ හත මේ මේ අදුක්කම සුඛය පිළිබඳ මේ සත්අට්ඨානේ හදාරන්න තියා එන්නකොටම කරප්පන් අපට. එන්නකොටම වමන යනවා අපිට. එන්නකොටම එපා වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකට අර ඇලර්ජික් රියැක්ෂන්ස් වගේක් එනවා. එහෙම නැත්නම් අර කරප්පන් ලකුණු වගේක් ඇති කරනවා. භාවනා කරනකොට ගැහෙනවා, ගැස්සෙනවා, අතපය දිගාරිනවා, නලියනවා, සත්තු යනවා. කලන හිරි වැටලා හිරි යන්න වගේ දැනෙනවා. ඇඟ ඇතුලේ පුදුමාකාර පැකිලීමක්. පුදුමාකාර මේකට ජණ්ඩ දෙන්නේ නැති ගතියක් නානා විදියට එන්න පටන් ගන්නවා. ඉතින් හැම එකටම යෝගාවචරය උත්තර හොයනවා මේ භාවනා කරනකොට කහන්න නැති වෙන්න මොකද කරන්න ඕන? භාවනා කරනකොට ඇඟ නලියන්න නැති වෙන්න මොකද කරන්න ඕන? භාවනා කරනකොට මේ කූඹි දුවන එක නැති වෙන්න මොකද කරන්න ඕන? ඉතින් මේ හැම එකක්ම අබපියලි ගලවන්නා වගේ එක එක එක එක ගලවන්නේ මොනවද මේ භාවනා පිළිබඳව නොදැනීම අදුක්කම සුඛ වේදනා නොදැනීම නිසා අපේ ඇඟෙන් ඇතිවෙන මේ ප්‍රතික්‍රියාව වගේක් එනවා ඒක මේ සත්‍යයට තියෙන බය නිසා එන්නේ. නිවනට තියෙන බය නිසා එන්නේ. සැප දුක දෙක නම් අපි අඳුරනවා gedara ගියා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අදුක්කම සුකට එනකොට හිතත් ප්‍රතික්‍රියා කරනවා, කයත් ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව හරියට පැටියක් උඩ තියලා ඒකේ සමුදය කොහොමද අත්ංගමය කොහොමද ආස්වාද කොහොමද ආදීනවයි කොහොමද නිස්සරණි කොහොමද කියලා බලන්න ස්පාසියෙන් බලන්න දෙන්නෙම නැහැ ඒක නිකන් හරියට කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ඌට සැපක් ඇත්තෙම නැහැ. පණින්නම මේකෙන් එහාට යන්න. ඒ නිසා එක්කෝ ආස්වාද ආදීනව අජෝසනේ බලන අනේ කොයි වෙලාවෙ මට සැප වේදනාවක් ඒදෝ කියලා තෘෂ්ණාවක් ඇති කරගන්න සැප වේදනාවක් කොයි වෙලාවෙයිද එනත මේ සක්කාය ගාමිනී ප්‍රතිපදාවට කොහොමනම් පොහොර දමන්දෝ කොහොමනම් ආහාර දෙම්දෝ කියලා අර අදුක්කම සුඛ වේදනාව වෙනකොට පිටපණින්නේ හිත පැදුරටත් නොකිය. එතකොට වහාම අපි මේ වගේ නෙවෙයි ඊට වැඩිය හැපෙලවන ආස්වාද ජනක අජෝසනේ කරන්න පුළුවන් කියා පාන්න පුළුවන් දෙයක් ගැන අපේක්ෂා කරනවා. එහෙම නැතුව අපිට දුක් වේදනාවක් ආවනම් සෝචති කිලමති කියන එකට හොඳට බලන්න අපි එකට යම් කිසි තැනක මේ දුක් වේදනාවක් කියලා නුරුස්නා දෙයක් කියලා එහෙම නැත්නම් එපා කරන දෙයක් කියන්නේ ඊට වැඩිය හොඳ දෙයක් ගැන අත්විඳපු කෙනෙක් පමණමයි. යමකට අපි එපයි කියනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මේක නැද්දකින් නොපතන් නොදොමකින් අරකමට වේවා කියන එක තමයි. මේක නිසා එපා කියන හැම වෙලාවකම යම් කිසි එකක් හිතයි කයයි ඒකට විකල්පයක් යෝජනා කරන ඕක නෙවෙයි මට අරක දීපන් කියලා. ඒ නිසා ඒ තියෙන දේ වෙනුවට තව දෙයක් ඉල්ලන ගතිය නිසා ඒ ඉල්ලන දෙයට තියෙන තෘෂ්ණාවත් මේකට තියෙන ද්වේෂයත් දෙක අතර පටලැවිල්ල බුදුරජාන් වහන්සේ පෙන්වන්න හදන්නේ මේක මම එපයි කියන්නේ තව දෙයකට තියෙන බලවත් තෘෂ්ණාව නිසා. අපි යම් වෙලාවක SR දන්තාලේපේ එපයි කියනවනම් අපි සිග්නල් කැමැති වෙලා තමයි යෝ දඟලන්නේ. එච්චරයි. වෙන්න මොකක්වත් නැහැ. දන්තාලේම කවදාකවත් නැති එකට SR දුන්නත් එකයි සිග්නල් දුන්නත් එකයි. මේ දෙකම විඳපු එකට කවදාවත් මේක හොඳයි කියන හිතේ ඇති වෙච්ච කාටියට බාල එකක් දීපු ගමන් දීප එකත් එපා වෙනවා. ඒ ටියුබ් එකේ අකුරු ටිකක් ලස්සන නැහැ, ඩිසයින් එකත් හොඳ නැහැ. මේක වනසලා කම්පැනියත් වහන්න පුළුවන් නම් වහනවා. මේක තමයි ජීවිතේ පුරාවට අපි ළඟ තියෙන. ඒ කියන්නේ ඒ වෙනුවට මොකද්දෝ එකක් හිතක තියෙනවා. ඒක කියවෙන්නේ නැහැ. ඒකේ ආසාව තමයි තියෙන්නේ. ඒ නිසා තණ්හාවමයි එතනක් තියෙන කියලා බුදුහාමුදුරු කියනවා. එතනක් තියෙන මෙතන ද්වේෂ කරන්නේ ඒ වෙනුවට මොකද්දෝ තණ්හාවක් ඇති වෙලා තියෙන නිසා ද්වේෂයවත් තණ්හාව තියෙනවා. තණ්හාවවත් තණ්හාව තියෙනවා. මේක ගලවන්න තියෙන ක්‍රමය තමයි තණ්හාවක් නැති ද්වේෂයක් ඇති නොවන මැද මැද වේදනාවක් තියෙනවනේ. මධ්‍යස්ථ වේදනාවක්, අදුක්කම සුඛ වේදනාවක් මේක පිළිබඳ නොදැනුවත්කම නිසා අපිට බීචිකාවක් එනවා. ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා හිටිනවා. ඔළුව නලවන්න පටන් අර ගන්නවා. සහලවන්න පටන් අර ගන්නවා. එහෙන් මයිල් පිපෙනවා. මෙහෙන් සීතල බිඳු වෙනවා. මෙහෙන් උණුසුම් බිඳු වෙනවා. මෙහෙන් කූඹි යනවා. මෙහෙන් තෙමෙනවා. මෙහෙන් පැත්තක් හිරි වැටෙනවා වගේ පේනවා. මෙත්තක් රත් වෙනවා. මේ සෙල්ලමේදී පේරුම් ගන්න තියෙන්නේ මේ ප්‍රතිපදාවේ ගමන යනකොට පුදුමාකාර අනිශ්චිත භාවයක් එනවා. පුදුමාකාර ඒකාකාර ගතියක් එනවා. පුදුමාකාර නුරුස්නා ගතියක් එනවා. පැටලිලා කියලා හිතෙනවා. අපරාධයක් කරනලායි තණ්හාව ඇති වෙනලායි කිසිම පැකිලීමක් නැහැ. ඔල්ල මොල නැතුව තණ්හාවට පැනලා ඒක කන. නමුත් නිවන් ගාමිනී ප්‍රතිපදාව යනකොට හැම වෙලාවෙම නැකත් බලනවා. හැම වෙලාවෙම හීන පලාපල බලනවා. මේක කෙරුවොත් හොඳ අරක කෙරුවොත් හොඳ කියලා මේ ගතියට තමයි කෙලස් කියන්නේ. මේකට තමයි මායයි කියලා කියන්නේ. කවුරු හරි දැනගත්තොත් මේ නිවන් මාර්ගය යනකොට මේ අදුක්කම සුඛ වේදනාව කියලා නොදන්න ශේස්ත්‍රයකට යනකොට ඇඟ ප්‍රතික්‍රියා කරනවා හිත ප්‍රතික්‍රියා කරනවා අන්නේ ප්‍රතික්‍රියා කරාට මේක දරා සිටීමේ හැකියාවක් අපි ළඟ තියෙන නිසායි බුදුරජාණන්සේ කියන්නේ මේක කරන්න පුළුවන් දෙයක් කියලා. මේ ඔක්කොටම නඩු කිය එක ඔක්කොම විසඳ විසඳ ඔක්කොම කරන්න ගියොත් එයාට යන්න බැරි කමක් වෙන්නේ නැහැ. හැබැයි පුදුමාකාර පමාවක් තියෙනවා. ඒක නිසා මේ දුක්ඛම සුඛ වේදනා පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ඒකේ හට ගැනීම මෙහෙමයි ඒකේ නැතිවීම මෙහෙමයි ආස්වාද මෙහෙමයි ආදීනව මෙහෙමයි නිස්සරණ මෙහෙමයි කියලා දැනගන්න නම් ඉතින් කර්මස්ථානාචාරවරු මේකට ඉදිරිපත් කරන උපදේශේ උපක්‍රමය තමයි මේකට ලෑස්ති වෙලා බලයන්. සැප එනවනම් දැනගනි පැටලිලා. දුක එනවනම් පැටලිලා. උඹට යම් වෙලාවක දැනෙයි උඹට මේ මේ දැන් විඳින විඳිල්ල මේක සැපද්ද කියන්නත් බෑ දුකද්ද කියන්නත් බෑ අන්න උතන තමයි මාර්ගය තියෙන්නේ. ඕක පුළුවන් තරම් පවත්තපන්. මේක පවත්තන්න උඹ මේක වැඩි නතර කරලා කේන්ද්‍ර බලන්න යන්න එපා. මේක නතර කරලා කමටහන් සුද්ධ කරන්න යන්නත් එපා. මේකට ආපු වෙලාවේ හැම එකක්ම කරන්න මේක වළක්වන්නයි. ඒ නිසා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සීනා බිහිසුනු රුදු වේසමවා මග අවරන්නේ. নানা ප්‍රකාර වේශ ගෙනල්ලා මේක මග අවරන. ඉතින් අපි හිතනවා මේක බේරා ගන්න නැතුව ඉස්සරහට යන්න බෑ. ඉතින් එන එන සෑම පොඩි දෙයකටම සැක කරන මනස දිගට යනවා. මේ මිනිස්සයා ඒ සැක කරන කෙනා විචිකිච්ඡා කරන එකන මේක ධම්විචේ සම්බොජ්ජංගය කියලා පටලව ගන්න. මේක විමර්ශන බුද්ධිය කියලා පටලව ගන්න. මේක විමසුන් නුවණ ධම්මවිචේ ආදි වශයෙන් කරන මේ ප්‍රඥාව කියලා හිතනවා. මේ මායයටයි මේ පහින් දෙන්නේ. කෙලෙස් එක්කුයි වැඩ කරන්නේ. ඉතින් ඒකට ගහලා බැලලා මොනවාක්වත් බැරි නිසා කමඨාන් සුද්ධ කරනකොට ඒ අහන අහන ප්‍රශ්නෙට කියනවා හරි ඕක එනවා තමයි ඕක තියෙනකොට මෙන්න මේ විදිහට මේකට පිළියමක් කරන්න. මේ විදිහට පිළියමක් කරන්න කියන එක බබාට සූපුවක් දෙන එකක් මිසක් තනෙන් කිරි දෙන එකක් නෙවෙයි. අඬනවට සූපුවක් දෙන එක විතරයි. තේරුම් ගත්ත මිනිහා සම්මා ධම්මට්ටිදී පිහිටපෙකන දන්නවා මේක මධ්‍යම ප්‍රතිපදාව අදුක්කම සුඛේ එන්නේ මේකෙදි ප්‍රශ්න ඇහෙන්නේ මොකද්ද මේකේ විඳින්න දෙයක් නැති නිසා. යපක් හෝ දුකක් විඳින්න නෑ. එතකොට හිත අන්දමන්ද වෙනවා. මේ අන්දමන්ද වෙච්ච වෙලාවේ තමයි තණ්හාව ඇති නොවෙන එකම චිත්තක්ෂණය. මේක පවත්තන්න දෙන්නේ ඒ නිසා මම අනුග්‍රහ කරන්න තියෙන්නේ මේක පුළුවන් තරම් උපේලා කඩපන් මම ආයෙ උපදිනවා. මේ සම්දිස්ථානයේදී ප්‍රශ්නයක් වශයෙන් ඕනම තැනක වාඩි වෙලා මම දැන් මෙතන කියන තැනට යන්න. එතන තියෙන දුවන්ට සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් දෙකම නැහැ. ඔත් ඉන්න බෑ. එතන ඉන්න හිත දෙන්නේ ඕක නෙවෙයි නිවන දකින්න නම් මේ ත්‍රිපිටකය කටපාඩම් කරලා තියෙන්න ඕනේ අභිධර්මයේ පාස් වෙලා තියෙන්න ඕනේ දසපාරමිතා පුරලා තියෙන්න ඕනේ මේ හේතුක ප්‍රතිසන්දි වෙන්නේ නිකම්ම නිකන් ඉතින් නිරට ඕක නිවන කියනෝ නම් ඉතින් මොකටද මෙච්චර ලොකු 52ක් පොත් තියෙන බුදුහාමුදුරුවෝ ඕක නිවන වෙන්න බෑ මේකේ ඉඳගෙන මොනවරි කරන්න ඇති. නිකන් ඉන්න හොඳ නැහැ. මේකේ මේ නිකන් මේක හම්බුනාට මේකේ නිකන් ඉන්න හොඳ නැහැ. මොනව හරි කරන්න ඕනේ. ඉතින් කර්මාන්ත දාගෙන ඉතින් අනා ගන්න. ඒ නිසා ජීවිතේ මල් විහිං පල් කියලා කියනවා. මේ තරම්ම ලේසි මේ අදුක්කම සුඛයේ අස්පනා පිට ටොක්ක්ක් ගන්න වගේ පෙන්වන්නේ. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වගේ පිළිසකට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එයාට ඒත්තු ගන්නලා දුන්නොත් මේකේ සැපක් නැති දුකක් නැති ගතිය දැකපන්. මේකේ ඉන්නකොට එපා වෙන ගතිය දැකපන්. කම්මැලි වෙන ගතිය දැකපන්. සැකේන ගතිය දැකපන්. අනිශ්චිත ගතිය දැකපන්. මේක තමයි මේ ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡා වංචා කරන හැටි. මේ විචිකිච්ඡාට ඉඩ දෙන්න එපා. උඹ කාය ජීවිත নিরপেক্ষව බලයන්. මරණ මරිච්චාව. පිසන පිසෙච්චාව. ඔය කිව්වට ඕක මුලදී හරි අමාරුයි. මොකද අපි හිතන නිවන බොහෝම සංකීර්ණ සමීකරණයක් හරහා දීර්ඝ ගමනක ලැබිය යුත්තක් නේ. ඒක නිසා මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතෙන්ට ආව පළියට මේ නිවනේ සුවඳ මේකේ තියෙන අය චිත්තක්ෂණ වශයෙන් මේක නිවනේ කියලා කිව්වට ඒ කෙනා හිතන්නේ මේක බාල බඩුවක්. නියම බඩු නම් මේට වැඩි ගණන් වෙන්න ඕන. අපි ගිහිල්ලා කඩේකට ගිහිල්ලා බඩුව තෝරන්නේ ප්‍රයිස් ටැග් එකෙන්නේ. ප්‍රයිස් ටැග් එවන්න බඩු ෂුවර්. ඉතින් සා පෙලකු සංචින්න කාලේ කියනවා කේමනන් සංචි මො ගොම්බෙට්ටක් හරි ගමන් නැහැ පොලිතින් බෑග් එකක වල ලොකු බිලක් දැම්ම නම් ගෙනියනවා. ඒකට හොඳට හතරස්වර දාලා හොඳට පැකට් එක දාලා මිල දාන්න ඕනේ මේ හරකුන්ගේ අසුචි කියලා. එහෙනම් මේකෙන් දෙකක් දෙන්න කියලා. ගොම්බෙට්ට කියලා ලිව්වට හරියන්නේ නැහැ ඒකේ. මේ සෙල්ලමනේ යන්නේ දිගටම. නිසා අපි බඩුව අඳුරන්නේ අපි අඳුරන්නේ වෙනද ප්‍රචාරය විතරයි. ඒ නිසා මායාවක වෙනද ප්‍රචාරය තමයි මේ සැප දුක වශයෙන් අපි කරකොල අතාරිනවා. ඒකල අදුක්කම සුඛයට ගියාට පස්සේ කියනවා ආ ඔය පැත්තට යන්න එපා බබා සෙල්ලම් කරන්න යන්න ඕක අනතුරුදායකයි. ඕක කරන එක හොඳ නෑ මේ මේ විශේෂයෙන්ම පෞල් කන මිනිසුන්ට මේ භාවනා කරන එක හරිනේ. හොඳ නෑ කරන්න එපා. ඒ ඒ භාවනා කරන්න ඉස්සෙල්ලා අඩු ගානේ උපසම්පදා සීලයක් පිළිටන්න ඕනේ. නැත්තම් ඕවා කරන්න යන්න එපා. අනිත් එක පරණ පව් ඔක්කොම ගෙවම් කරලා ඉවලා බ්ලැන්ක් account එකක් තියෙන්න ඕනේ. පරණ account එක හවුත් උනන් ඒත් බෑ. අයියෝ අපිට උගන්වන දේවල්. ආගම විසින් අපිට උගන්වන දේවල්. මේ සේරම කපාගෙන ඉදිරියට මේ මනුස්සයා යනවයි කිව්වහම ඌට වැන්දහම් මොකද්ද පාඩුව? මේ ඔක්කොම බහූබූත දෙල්ලන් දාගෙන ඔළුවේ තියෙද්දි නෑ මේ වර්තමාන මොහොතේ හිත පවත්තන වෙලාවෙම ওই දැනෙන දැනෙන එකම තමයි අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ. ඕක ඔබ කොච්චර තටමැව්වත් අවුරුද්දක් කෙරුවත් ඔක මොකද්ද කියලා කියන්න බෑ. මොකද ඔබ දන්නේ සැප දුක දෙක විතරයි. ඔබකට නමක් නෑ. ඔකට කියන්නේ අක්ඛේය සංජිනෝ සත්තා. මිනිස්සුયો නම් කරපු දේවල් හඳුනාගත්ත දේවල් විතරයි දන්නේ. හඳුනාගත්තේ නැති නම් කරපු නැද්දයක් තොගේවට බැහැර කරනවා. බුදුරජාණන් කියනවා අඳුනාගත්ත නම් කරපු සියලු දේ අසුචි. හඳුනාගත්ත නම් කරපු සියලු දේ කෙලෙස්. මොකක් ඇල්ලුවත් කෙලෙස්. නිසා යම් තැනක ඔබ දන්නේ නැත්නකට ගියා නම් බුදුන් සරණ ඵලයා. ධර්මයේ සරණ ඵලයා. සංඝ සරණ ඵලයන් බලපන් මම ඉන්නේ සතියේද කියලා. මේක අතගාලා බලන්න පුළුවන් දෙයක් නම් කොඩිය ගණන් ඉස්සරහට ඵලයා. ඔබට කියන්න පුළුවන් නම් මේක විපස්සනා ඥානයක් කියලා අනිවාර්යයෙන්ම විපස්සනා ඥානයක් නෙවෙයි. එච්චර කියයි. ඔබට කියන්න පුළුවන් මේක ධානයක් කියලා අනිවාර්යම ධානයක් නෙවෙයි. ඔබට කියන්න පුළුවන් මේක සෝවන් කියලා අනිවාර්යම සෝවන් නෙවෙයි. ඒ ටික නම් සුද්ධෙට කියයි. අපේ හිටියා ওই සංස්ථාවේ බොහොම කටකාර හාමුදුරු කෙනෙක්. උන්දර කියන්නේ මේ කාරණාකාරය කියලා ලොකු සංහසේ. මේ ලොකු සංහසේකට හරි ආදරේ අපි ඇවිල්ලා කරකොනේ සංහසේ මුදලුත් පාවිච්චි කරනවා. ඔය මොනක්වත් ගණන් ගන්නෑ. හොඳට බුලත් ටික කාගෙන ජොලියේ ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මාට ඔය මේ මොනක් කරන්න දුනා මම මේ උත්සාහ කරන්නේ මැරිලා ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න කෙලින්ම වීස හම්බ වෙනවා ජපානයේට ඉවරනේ ඔක්කොම ඒක ඒක පුද්ගල ආදායම මෙච්චරයි මට වෙන මොනක්වත් දෙපා මම උත්සාහ කරන්නේ ඔය හරියන්නේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදුනා නම් ඔක්කොම හරි ලොකු සංසේ කාට ඇවිල්ලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මන්නම් භාවනා කරන්නේ නැහැ ඔබ වහන්සේ දන්නවනේ ඉතින් මේ බලන්නකො මෑතක ඉඳලා මේ සෑහෙන්න රහතන් වහන්සේලා ඉන්නවනේ මේ සෑහෙන්න සෝවාන් වෙලා ඉන්නවනේ ඒ කට්ටිය කියනවනේ මේ අර නිවන දැක්ක මේ නිවන දැක්ක කියලා පිස්සු කෙලින ගමන්නේ මේ කියන්නේ. ඔබ වහන්සේගෙන් ටික අහන්න තෝ අපි කායින් අහන්නද? ඉතින් ඔබ වහන්සේ මොකද කියන්නේ මේ මේ අර ධානය ලැබුවා මේ ඥානය ලැබුවා මේ අනම්මන කියන කට්ටිය ගැන ලොකු සංසය හොඳට හුස්ම කරන ඇන්දකට හේතුලා කිව්වලු එයා කිව්වනම් ධානයක් ලැබුවයි කියලා ඒක නෑ කියලා හිතාගන්නේ කිව්වලු. ඒ කියපු එකේ අලඟ නෑ. යම් මාර්ග ඥානයක් ලැබුවා මේ මේ මම මේ ආවල් මේ විපස්සනා ඥානෙ ලැබුවයි කියලා ඒක හොඳටම කියන්නේ ඌලංග එක නෑ. ඉතින් ඒ හාමුදුරුවෝ මට ඇවිල්ලා කියනවා උඹෙත් ගුරු හාමුදුරුවෝ මගේත් ගුරු හාමුදුරුවෝ ඔන්න ලොක්ක ප්‍රශ්න විසඳන හැටි. මම මේ බજારක ඉන්න කෙනෙක්. උඹලා වගේ භාවනා කරන කෙනෙක් නෙවෙයි. මේ ලෝකයට මොකද වෙලා තියෙන්නේ? නම කියන්න පුළුවන් නම් කක්කා. අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පතිත්‍ති. අක්ඛේය කියලා කියන ප්‍රකාශ කරන ලද්දක්. කිව්වනම් ඒකේ ඒක තමයි අපි දන්න එකම ශේෂ්ත්‍රයේ නම් කරලා නැති ප්‍රකාශ කරලා නැති හැමදේම අපි ප්‍රතික්ෂේප කරන නමු සරුවචන සඳහන් කරලා තියෙනවා ප්‍රකාශ කරපු නැති නම් කරපු නැති හැඩතල පෙන්වන්න බැරි තැන තමයි සත්‍ය තියෙන්නේ කියලා. එචා හැඩතල තියෙන හැම එකක්ම බල්ලා බල්ලා බල්ලා බල්ලා ඒක ගෙවෙන කම්ම යන්න. අරමුණු කරන්න පුළුවන් හරියක් තියෙනකන් ගෙවෙනකන් යන්න. නිමිටි ගන්න බලුවන් තරම් ගෙවෙනකන් යන්න. කර්මස්ථාන තියෙනකන් ගෙවම් කරන්න. අන්තිමට බනකොට තේරෙන්නේ මොන නිමිත්තක් ගන්න බැරි, කමටහන් කමටහනක් ගන්න බැරි, අරමුණු කරන්න බැරි තැන කන්න එතන ඉන්න පුළුවන් නම් බලන්න. ඔතන නිවන තියෙන්න ඉඩ තිබේ. අනිත්‍ය වෙනන් ඇත්තෙම නැහැ. ඒ නිසා ආනාපානේ යම් තාක් වැටෙන තාක් අපි තාම මග. වැටහිලා වැටහිලා වැටහිලා ආනපාන නොතනින තැනකට යනවනේ. එතකොට කියන්න පුළුවන් දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා තැනකට හන්සන්දිස්ථානික දැන් කොතන ඉන්නවද සතියේට මොකවත් අහුවෙන්නෙත් නැහැ මතකෙට මොනවත් අහුවෙත් නැහැ නිින්දද දන්නෙත් නැහැ හැබැහිින්ද දන්නෙත් නැහැ මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අපිට ඇති වෙන මේ නුරුස්නා ගතිය වේශ කර ගතිය සැකයලවන ගතිය අසරණ ගතිය මෙන්න මේක දැනගන්න ඕනේ මෙතනදි මේ එකකටවත් අහුවෙන්නේ නැතුව මේ ඇති කරගත්ත මේ සංඥාවන්ගෙන් තොර තත්වේ නැත්නම් නම් කොට කිය හැකි වර්ග කොට කිය හැකි වෙන් කොට කිය හැකි දෙයක් නැති සමස්තේම වැටෙන වෙලාවක් එනවනේ අන්නේ සමස්තේ වැටෙන තැන ගියාට පස්සේ මට මෙතන කොච්චර වෙලාවක් මගේ gedara වාගේ මගේ ප්‍රකෘති ස්ථානේ වාගේ මූල නිකලේශී ස්ථානේ වාගේ නිර්මල ස්ථානේ වාගේ මට ඉන්න පුළුවන්ද අන්න එහෙම ඉන්නවා නම් සක්කාය සමුදේ නෙවෙයි සිද්ධ වෙන්නේ සක්කාය නිරෝධය නමුත් එතන ඉන්න දෙන්නේ නැහැ සක්කාය සමුදේට ඒ තරම් අපි පුරුදු වෙලා පුරුදු වෙලා ඉන්න නිසා මේක උපයාගත්තට පස්සේ එතන තියෙන මේ தত্ত্বය විග්‍රහ කරන්න උත්සාහ කරලා වචන නැහැ අක්කෙයයි කියන්න පුළුවන් වචනයක් එතන නැහැ සංඥා කරන්නත් බෑ ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ගොඩ දාපු මාළුවෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. සැක ගොඩක් එන්න පටන් අර ගන්නවා. භූත රූප පේන්න පටන් අර ගන්නවා. භූත ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. වර්ණ පේන්න පටන් ගන්නවා. මේ තේරම දේවල් පොතු ගහගා බලන්න ගියොත් කවදාකවත් අර විවික ස්ථානේ ලබන්න බෑ. ඒක නිසා ඒ අරමුණක රූප කර්මස්ථානික දැක දැක දැන දැන මේ දන්නා තැන සිට නොදන්නා තැනට විස්තර කළ හැකි තැනක සිට විස්තර නොකළ හැකි තැනට මමය සක්කාය ඇති තැනක ඉඳලා මමය සක්කාය නැති තැනට යනකොට ගියාට පස්සේ පවතින தત્ත්වයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍රයේදී සඳහන් කරන්නේ න සංඤ සංඤේ න නෝපි අසඤ්ඤේ න විසඤ්ඤ සංඤේ න විභූත සංඤේ ඔබ සාමාන්‍ය ලෝකේ සංඥාවමුත් ඒ වෙලාවේ සංඥාවේ නෙවෙයි ඉන්නේ උඹට හොඳටම තේරෙනවා මේ හිත ඔක්කොම ඇතුළට ගිහිල්ලා තියෙන පිට එන ගැහුවත් ඇහෙන්නෙත් නැහැ. න සංඤ සංඤි. න විසඤ්ඤ සංඤව විසඤ්ඤ වෙලා සීහ නැති වෙලා ක්ලාන්ත වෙලත් නෙවෙයි. න අසඤ්ඤ සංඤි අසඤ්ඤ තලයට ගිහිල්ලත් නැහැ. න විභූත සංඥාවක් නැත්තේමත් නැහැ. මොකද්ද සංඥාවක් තියෙනවා. හැබැයි ඒක කාටවත් කියන්න වරණ ගන්න බෑ. මෙන්න මෙතෙන්ද යනකොට ඒවං සමේතස විභූති රූපං සියලු රූප ධර්මයන් නැති වෙලා තියෙනවා. අනපානේ ආස්වාද ප්‍රසවාස වෙනසක්වත් හුස්ම ගන්න බවක්වත් මොකක්වත් නැහැ විභූති සංඥා ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිල්ලා විරංජනේ වෙලා ගිහිල්ලා නැති තැනටපත් වෙලා තියෙන්නේ. ඒවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකා යම්මක සේයාවක් ලේසයක් සංඥාවක් ඉංගියක් තියෙනවා නම් ඒකෙන් තමයි මේ කච කචේ පටන් ගන්න. ඒකෙන් තමයි මේ දොඩමලු බව පටන් අරගන්නේ. ඒකෙන් තමයි මේ අසහනෙ පටන් ගන්න. ඒකෙන් තමයි මේ ආතතිය පටන් ගන්නෙ. මෙතෙන්ට ගියාට පස්සේ රූපේ විභූත වුණා. උඹ යනවා කොහෙදෝ සංඥාවකට. ඒක බුදුරජාණන් කියන අරකට නැහැ මේකත් නැහැ මේකත් නැහැ. හැබැයි නැත්තේත් නැහැ. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ යෝගාවචරයට වැටහෙනව නම් දැනගන්න පුළුවන් මේ සංඥා වශයෙන් ගන්නකොට අඩුම කෙලෙස් తත්වේ. වේදනාව වශයෙන් ගන්නකොට මෙතන විඳින්න විඳීමක් නැහැ. සංස්කාර වශයෙන් ගන්න මම කරන දෙයක් නැහැ එතන. කරන්න හිත තියෙනවා. ඒ වුණාට මම හිත හදාගෙන ඉතින් මෙතෙන්දී මොනම දෙයක්වත් කරන්න එපා. කරන හැම දෙයක්ම සංස්කරණය වෙනවා. එතකොට රූපේ හරහා, වේදනා හරහා, සංඥා හරහා, සංස්කාර හරහා අපි තැනකට ගිහිල්ලා නතර වෙනවා. රූප විභූතයි වේදනාව වශයෙන් ගන්නවන ඕනනම් අදුක්කම සුඛ වේදනාවක් tie සංඥා වශයෙන් තියෙන්නේ න සංඥ සංඥී න විසංඥ සංඥී න විභු අසංඥ සංඥී මොකද්දෝ දැනීමක් තියෙනවා මොකද ඊයේත් මෙතෙන් ආවා හෙටත් එන්න පුළුවන් මම හිතාමතා කරන කිසි දෙයක් නැහැ ආන මේ වෙලාව තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ මනසේ අධර්මයේ ස්ථාපිත භාවය ලැබුවා එහෙම නැත්නම් ධර්මට්ඨිතිය ලැබුවා යෝනිසා තේරුම් අර ගන්නවා මේ මෙතෙක් කල මේ රූපත් එක්ක මේ මමය මාගේ ආත්මය කියාගෙන හිටපු එක දැන් දැක දැක දන දන ගෙවම් කරා. මේ සැප හොයන ගමනේ සැපක් හෝ වින්දනයක් නැති මට්ටමන සැප වින්දන විතරක් නෙවෙයි වින්දනයක් නැති මට්ටමට ගෙනාට පස්සේ සැප දුක් දෙකම අහෝසි වෙලා ගියා. අරක මේකි කියලා නම් කරන්න මෙනෙහි කරන්න ලේබල් කරන්න තියෙන ගතිය තියා ලේබල් කරන්න දෙයක්වත් නැහැ. හැබැයි හිත ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන්නෙත් නැහැ. මේකට හොඳ විශ්වාසයක් තියෙනවා ඊයේත් ආව හෙටත් එන්න පුළුවන් මේක තමයි මගේ හැබෑ නිවහන ආන්න මේ தත්තේට ආවනම් ඒ කෙනාට තියෙනවා ඒ චිත්තක්ෂණය මොන්නම මානසික අසහනයක්වත් මොන්නම ආතතියක්වත් මොනම දැවිල්ලක් ඇවිල්ලක්වත් නැහැ දන්නවනම් දන්නේ නැත්නම් කම්මැලි පාළුයි මුස්පේන්තු ඉතින් ප්‍රශ්නයක් වෙනවා කමටහන ඉක්මනට සුද්ධ කරගත්තේ නැත්නම් හෙට උදේ එළියෙන් ඉඳලා මොනවා වෙයිද දන්නේ කියලා රෑ තටපන් මොකද මේ දේ දන්නේ නැහැ මේකට යන්න ඕනේ බව දන්න මේ උපේලා නම් තියෙනවා කලිනුත්. නමුත් මේකට මේ වසුරු හෙලනවා. මේකට ප්‍රතික්ෂේප කරනවා. නොදක්ක දෙයක් නිසා. ඒක නිසා යම් වෙලාවක මේ වේදනාවල් අඩු කරගෙන ගිහිල්ලා හෝ රූප ධර්මයන් අඩු කරන ගිහිල්ලා හෝ සංඥාවල් අඩු කරන ගිහිල්ලා හෝ සකස් කිරීම සංස්කාර අඩු කරන ගිහිල්ලා හෝ මේක නම් මෙතෙන්දි ගියොත් තණ්හාව ඇති වෙනව වෙනුවට ප්‍රඥාව පහළ වීමට එහෙම නැත්නම් ප්‍රඥාව ඇති වෙන්න වේදිකාවක් සකස් වෙනවා. මෙතෙන්ට ගියාට එකක් යන එක එකක් ගිහිල්ලා මේක හරියටම දැනගත්තොත් මෙන්න මේ පදනමේ ඉඳගෙන බැලුවොත් විතරයි ලෝකේ අපිට දැක ගන්න පුළුවන් මේ වෙලාවේදී පවතින චිත්තක්ෂණයට ඇහැට රූප කියන දෙකම අදාළ නැහැ. මේ ඇහැෙන් රූප බල්ල ගන්න අත්දැකීමක් නෙවෙයි. කනට සද්ද අහලා ගන්න අත්දැකීමකුත් නෙවෙයි. නාසයට ගඳ සුවඳ තියා හුස්ම ටිකවත් දැනලා ගන්න අත්දැකීමක් නෙවෙයි. දිවට රසක් ලැබිලා ගන්න අත්දැකීමක් නෙවෙයි. ඉන්න කයත් අමතක වෙච්ච වෙලාවක් මනසේ මානසිකාරත් නැහැ. එතකොට ඉන්ද්‍රියන්ගෙන් සියල්ලගෙන්ම සමුවැද ගන්නවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන නෑ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන එක සමුවැරගෙන හොඳටම දන්නවා කිසිම දෙයක් තෝරලා නැති උනාට මුළු ලෝකෙටම විවෘත වෙලා තියෙනවා එකක්වත් මේ මම කියාගන්නේ නැහැ මගේ කියාගන්නේ නැහැ මොකද එකක් තීරුවොත් නේ ලෝකේ ප්‍රතික්ෂේප වෙන්නේ එකක්වත් තෝරලා නැහැ මැදට වෙලා ස්වයංවරයේ ඉසල කුමාරයා තමන්ගේ කුමාරිකාවන් ඒකට ඉදිරිපත් වෙච්ච කුමාරිකාවන් දිහා බලන ඉන්නවා ඕන දෙයක් තෝරන්න බලන තෝරලා නැහැ ඒක බටහිර ලෝකෙ කියන්නේ ගෙහිමියා ගේ මැද අවදියෙන් බලාගෙන ඉන්නවා මේක ගෙදර නම් මම ගෙහිමියා නම් මට මේ දොරෙන් එන කෙනා පේනවා මේ දොරෙන් එන කෙනා පේනවා ජනෙල් කවුළු ටික පේනවා. උඩත් දන්නවා. ඉතින් මම මේ ගෙදරට වෙලා ගේ මැදටලා ඉන්නවා. ඉතින් අපි හිතමු මේ ගෙදරට මණිබඩු විකුණන මිනිස්සෙක් ඇවිල්ලා දොරට තට්ටු කරනවා. මේ අපි මේ පුටු හොදන දීරයක් තියෙනවා. බොහොම හොඳ එකක්. මාත්‍යෝ කැමැතිද ගන්නද කියලා. දොරට තට්ටු කරන කියනවා මට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ පැත්තෙන් හොරෙක් එනවා. එයා දන්නවා අරමිනි අරහෙට ගියොත් මේ හොරා මෙතනින් එන්නයි මේ ප්‍රයෝග කරන්නේ. නැත්නම් වහලෙන් බයින්න හදනවා. කිසිම දෙයකට કોઈ සංඥාවකටවත් ප්‍රතික්‍රියා කරන්න තෝ ගෙහිමියා ගේ මැද අවදියෙන් ඉන්නවනම් මොන හොරෙකුටවත් එන්න බෑ. ප්‍රයත්නයේ තියෙන්නේ මම මේ දොර ගාවට ගෙන්න ගත්තොත් මේ දොරෙන් පයින්න පුළුවන්. මම වෙන තැනකට ගියොත් උඩින් බහින්න පුළුවන්. ඒ නිසා ගෙහිමියා ගේ මැද අවදියෙන් එනකොට පූර්ණ ආරක්ෂාවක් තියෙනවා. හැබැයි කිසිම තැනකට මානසිකාරයේ යොමු වෙලා නැහැ. මානසිකාරයේ නතු වෙලා නැහැ. සමස්තයම දැක් ගන්න පුළුවන් අවස්ථාව නිවන් දැකලත් නැහැ. තාම නිවන් දැකලා නිවන් දකින්න මේක පෙරහුරුවක් කරලා පෙන්නනවා. වේදනාව හරහා අනිවාර්යයෙන්ම සැප දුක දෙක තුනොත් තණ්හා. දැන් සැපත් නැහැ දුකත් නැහැ මැදට වෙලා ඉන්නවා. හැබැයි මේක තමන්ගේ හැබෑ නිවහන බව, නිර්මල අවස්ථාව බව, නික්ලේශී අවස්ථාව බව මේක බාරගත් දවසේ මේ තමන්ගේ අද්දකීම් සම්භාරයට මේක සමසම වෙන්න බාරගත්ත දවසේ යාට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක්කල් අපගත කර ජීවිතේ නැත්නම් රූප හොයාගෙන සැප හොයපු ජීවිතේ සද්ද හොයාගෙන සැප හොයපු ජීවිතේ ගන්ධ රස පහස හොයාගෙන සැප වෙන ජීවිතේ මේක කොච්චර ප්‍රතික්ෂේප කරලා තියෙනවද මේ தත්වෙට එන්න තියෙන සම්පූර්ණම බාධාව තමයි රූප පිළිබඳ අපේක්ෂාව සද්ද ගන්ධ රස පහස ධර්ම කෙලේ අපේක්ෂාවක් තියෙන මෙතෙන්ට එන්න බෑ නිසා මේ අපේක්ෂාවන් නිෂේධනය කළ මරන්නෙත් නැතුව මෙතන ගත කරන්න පුළුවන් නම් ඒ කෙනා අනිවාර්යම වේදනාව නිසා තණ්හාව යන තින ගමන වේදනාව දිගේ පරිචයක් ඇතුව දැනගෙන ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා ඒ බව රූප දිගේ විස්තර කරලා පෙන්වන්න පුළුවන් ආනාපාන ගුරුසුර තිබුණ එක නොදැනෙන මට්ටමට ගියා දැනෙන හැමදේම සැප දුක වශයෙන් දෙකට බෙද බෙදා ගිය මිනිස්සයා දැන් ඇවිල්ලා ඉන්න තැනකට මේක සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ හැබැයි මේකට ධම්මදින්න තෙරණින්නාංශ කියනවා මේ අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා. මම ඉන්නේ දැන් අදුක්කම සුඛ වේදනා මේක ප්‍රතිපදායෙන් උපයෝප එකක් නිර්මල තනක් මේක නික්ලේශී තනක් කියලා මේ මනුස්සයා දන්නවනම් ඒක යාට ප්‍රමෝදයක් බාටපත් වෙනවා නොදන්නවා නම් ඇබැග්ගයක් වෙනවා. බලාපොරොත්තු සුන්වීමක් බාටපත් වෙන නිසා මේ බලාපොරොත්තු සුන්වීමේ තුල තමයි ප්‍රමෝදේ තියෙන්නේ. බලාපොරොත්තු සුන්වීම කියන වචනය මේ මේ අත්විඳීම මේ સંદર્ભය సౌందర్యමත් දෙයක් ප්‍රමෝදයක් බාටපත් වීම තමයි මේ යෝගාවචරය ධම්මට්ටිතිය ලැබනවායි කියලා කියන්නේ ඉස්සර මේක නැති කරන්න අපි චිත්‍රපටි බැලුවා සිගරට් බිව්වා චුයින්ගම් හැපුවා එක එකනත් එක්ක කතා කර කර හිටියා මෙතෙන් ආපු ගමන් දැන් පාළුව නැති කරන්න নানা ආකාර විනෝදාංශ කරා. ඒ විනෝදාංශ වැඩි වෙන්න වැඩි වෙන්න අපි හිතුව පොහසත් කියලා. දැන් මේ සියලු විනෝදාංශ පැත්තක දාලා මේ ඇතිවෙච්ච මේ චිත්තක්ෂණයේ තේරුම් ගන්නවා මේක සාසන සම්පත්තියක්. මේක සම්පූර්ණ පිරිච්ච ගතියක්. සන්තුප්ත කරගතියක් ඒ නිසා මේක උපයන්න නම් රූප වලින් සමුගන්න ඕනේ. වේදනා, සංඥා, සංඛාර සියල්ලගෙම මධ්‍යස්ථානට එන්න ඕනේ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් සමුගන්න ඕනේ. ඇහැ, කන, දිව, නාසය, කය, මනෙන් සමුගන්න. හැබැයි ඔක්කොම ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඒක නිසා මෙතෙන්ට යනකම් සරුවච්චන් වහන්සේ පෙන්නන මේ ආධ්‍යාත්මික ආයතන දැනගෙන ඒකෙන් සමුගනින්. බාහිර ආයතන දැනගෙන ඒකෙන් සමුගනින්. විඥාණයට අතිරේක වාසි ලබා ගන්න දෙන්න එපා. දැපෙන දමාගත්ත කෙනෙක් වගේ විඥාණයට තෝරන්න දෙන්න එපා. විඥානේ වැඩිම දෙකට බෙදලා පාලනය කරන එක තමයි. හොඳ නරක මම උඹ රූප අරූප මේ අපි අහන හැම ප්‍රශ්නයක් පිටිපස්සෙම විඥානයේ ෂටගතිය තමයි තියෙන්නේ හැම ප්‍රශ්නයක්ම අපි අහන දෙකට බෙදාගෙන විඥානෙට කියන්න ඕනේ උඹ නිකන් හරියට නඩු නැති උසාවියක සුප්‍රීම කෝට් ජජ් වගේ හිටපන් හැබැයි උඹේ සත්ත පහක වැඩක් නැහැ මොකද අද උසාවිය නඩු නැහැ උඹෙන් වැඩක් නැහැ උඹ එහෙම නැත්නම් ලෙඩු නැති ස්පිරිතාලක ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් බම්බු ගහන්නේ දොස්තර ඉඳලා ලෙඩු නැත්නම් එහෙම නැත්නම් ඔබ ඉස්කෝලේ ප්‍රධානාචාර්යවරයා හැබැයි ළමයි නෑ ඉස්කෝලේ. ඔබට ඕන විභූතියක් පාගෙන හිටපාන්නේ වගේ මේ විඥානේ පච කරනවා. යා හරි කැමති ලොකු පන්තියක ලොකු ළමයි ඉන්න තැනක මේ කවුද මේ ප්‍රධානාචාර්ය වෙන්න. ඉස්පිතාලේ ලෙඩ්ඩු වැඩි වෙන තරමට ස්පෙෂලිස්ට්ලා කැමති. අතරම ස්පෙෂලිස්ට්ලම තමයි ලෙඩ්ඩු හදාන්නේ. නඩුකාරයෝමයි ලෝකේ තියෙන හරියක් නඩු හදාන්නේ. නිසා හිතන්න උසාවියක් නඩු නැති උසාවියක් හිතන්න ඉස්පිරිතාලයක් ලෙඩු නැති ඉස්පිරිතාලයක් හිතන්න ඉස්කෝලයක් ළමයි නැති ඉස්කෝලයක් ඒ ඉස්කෝලේ කිසි ප්‍රධානාචාර්ය වුණත් ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් වුණත් නඩුකාරයෙක් වුණත් අන්න වගේ විඥානේ බස්සන්න ඕනේ අඩියටම බස්සලා එයාට මේ වැල් ගැඩවිල්ලෙක් පොළොවේ වැටෙන වැල් ගැඩවිල්ල කාන්තාර භූමිය එළියට ඇදලා දැම්මා වගේ එයාට පෙන්නනෝ මෙතෙක් කල රංගනයක් රැඟුවා ඔබ විශ්ින් හදාගෙන දෙකට බෙදලා අධිරාජ්‍ය කෙරුවා රූප අරූප දෙක බෙදුවා වේදනා දුක සුඛ දුක වශයෙන් බෙදුවා සංඥා වලින් බෙදුවා සංස්කරණේ බෙදුවා මම මොනවක්වත් කරන්නේ දැන් පුළුවන් නම් උඹලා කරන්න පුළුවන් හරි කරපන් කියලා කිව්වහම විඥාණයට කියනවා අපපතිට්ඨිත විඥාණය කියලා. ප්‍රතිෂ්ඨාවක් හොයන්න බෑ යාට. එහෙම නැත්නම් අනිදස්සන විඥාණය කියලා කියනවා යාට කැපිපේන තැනක් නැහැ. පිළිඹුවක් පෙන්වන්න තැනක් නැහැ. ඔච්චර කල් කෙටුවේ කැපේ පෙනුමින් පිළිඹුවක් පෙන්නුමින්. ඉතින් අන්න ඒ වෙලාවට මේ විඥානේන ෂටගති මායාවී ගති කොහොම හරි පිළිඹුවක් ඇති කරන්න හදන්නේ. කොහොම හරි කැපේ පෙන ගතියක් ඇති කරන්න හදන්නේ. කොහොම හරි ප්‍රතිෂ්ඨාවක් හොයන්න හදන්නේ. මේකට අපි උදව් කරනවා නම් අපි අසත්පුරුසයි. මේකට අපි උදව් කරනවා නම් අපි මාර්ගපාක්ෂිකයි. මේකට අපි උදව් කරනවා අපි කෙලස්. මෙතෙක් කෙරුවේ ඒක තමයි. මෙයාට එහෙමම තැම්පත් වෙන්න දුනොත් ඒ විඥාණයට අපතිටිත භාවයෙන්ම ඉන්න දුන්නොත් මොනක්වත් වෙන්නේ අපි හිතනවා නෑ දැන් කලන්තේ හැදෙයි මැරෙයි මේ අත නලියන්න හදනවා නගලන්න හදනවා කූඹි දුවනවා වහිනවා මේ වාගේ එකක් තමයි යෝ බුදුරජාණන්සේ බුදු වෙන්න ඉස්සලා මාරය පරාජය කරුවා කියලා කියන්නේ. ගිනිවැසි වහිනවලු පොළොව භූමි කම්පා වෙනවලු ඉන් බාහිර මේ වගේ දේවල් වෙනවා. බුදුරජාණන්සේ කිසිම දෙයකට සැලුන්නේ නෑ. ඊට පස්සේ මාරයා පැරදිලා ගෙදර ගියාට පස්සේ දූර තුන්දලා ඇහුවා මොකද අප්පච්චි අද ගෙදර ඇවිල්ලා මොකද අප්සෙට් ගහලා ඉන්නේ ડિප්‍රෙෂන් එකක් මොකද කියලා වැඩේ තට්ටු මගේ ශේෂ්ත්‍රයට එක්කෙනෙක් ඇවිල්ලා යන්න හදනවා කඩාගෙන ඒක නිසා මම බැලුවා බෑ අයියෝ සිම්පල් දෙන්නම් වැඩක් කියලා තමයි තුන් දෙනා ආවේ තණ්හා රති රංග ඇවිල්ලා ඉතින් තණ්හා රංගන්නා රති වයන්නා තණ්හා ගී ගයතේ බුදුහාමුදුරුවෝ ඇස් දෙකවත් අල්ල බැලුවේ නෑ කෙලිය හමාරයි ඇස් දෙක හරි ඇරියා නම් නැවතත් අර විඥානේ ගියා නම් ඇහැට රූප බලන්න. විඥානේ ගියා නම් කනට මේ සද්ද අහන්න මේක කරන්න අර ඔක්කොම දිනු. මැදට කරලා තියාගෙන හිටියා ගෙහිමියාගේ මැද අවදියේ මේ කට්ටිය මොන රංගන නැටුවත් මේ කට්ටිය මොන ගැයුම් ගැයුවත් මොන જાති කරත් බලන්න කෙනෙක් නැත්තම් මොන නාඩගමක්ද අපි මෙතෙක් කල් කිරුවේ මොකද්ද අනේ මේක වීඩියෝ කැමරාවකට ගත්තා නම් තන්න රති රංග රංගනකොට මොන තරම් කීයක් YouTube කීයක් හදාන්න තිබුණා ලෝකේ ඕන කෙනෙක් බලන්න කැමති නේ. ඉතින් කියන හොඳ රෙසලූෂන් එකක් තියෙන කැමරාවකුයි ට්‍රයිපෝඩ් එකකුයි තිබුණා නම් කියලා තමයි කල්පනා වෙන්නේ. බුදුජානනාංශ කරේ කිසිම ආයතනයකට යන්න දුන්නේ නැහැ විඥානේ තියානේ හිටියා. අර තුන් දෙනත් මාර්යා වගේම පරාදයි. මේක අපිට ශුද්ධ මට්ටමින් කරන්න වෙනවා. භවනා කරනකොට කහ පාට පේනවා රතු පාට පේනවා ජේතවනාරාම පේනවා බුදුහාමුදුරුවෝ පේනවා දේවදත්ත පෙන්නනවා අසුචි පෙන්නනවා මේ හැම දෙයකින්ම කරන්නේ බිහිසුණු රුදු වේසමවා මග අවරන්නේ තණ්හා සංසාර ගමනේ තණ්හා ආසා ඉතින් මේවා දැකලා මේවට මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කරන්නේ නැතුව අභිවදනය කරන්නේ නැතුව අජෝසනය කරන්නේ නැතුව අභිනන්දනය කරන්න නැතුව ඉන්නවයි කිව්වහම කොහොම හිතක්ද මේ ඉල්ලන්නේ? මේකට කියනවා తాදී මනස කියලා, නොසැලෙන මනස කියලා. එහෙම නැත්නම් නොසැලෙන මනස කියන නැත්නම් එහෙව් මනසක් අවශ්‍යයි. භවනා කරන යනකොට මේ මම කියන தත්ත්වෙ මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් නොවිද නැහැ. අනිවාර්යයෙන්ම අත්දකලා තියෙන. නමුත් අපි හැම වෙලාවෙම මාර්ග පැත්තට තමයි කෙලස් පැත්තට තමයි උදව් කරලා තියෙන්නේ. ඒ නිසා දවසක දැනගත්ත මේක කෙලේශයක්. ඒ වෙනුවට නික්ලේශී තත්ත්වයක් තියෙනවා. මේක මලක් ඒ වෙනුවට නිර්මල තැනක් තියෙනවා. මම අනිත් දවසේ දවසේ ලෑස්තිලා ගිහිල්ලා මේ කවුරු ඇවිල්ලා රු බිහිසුණු රුදු වේසමවාගෙන ආවත් මග අවුරන්න ගියාවත් මම දැක්කේ නැති කෙනෙක් වාගේ, අහපු නැති කෙනෙක් වාගේ, තේරෙන්නේ නැති කෙනෙක් වාගේ, මලමිනියක් වාගේ මේ ගත්ත අවස්ථාව, ගත්ත පිරිසිදුකම, ගත් උපයාගත්ත දේ ආරස්සා කරන එකයි මට තියෙන්නේ. ඒ නිසා මේ ආරස්සා කිරීම සඳහා මම ලෑස්තිලා යන්න ඕන. සූදානම් වෙලා ගියොත් බුදුජානන්සේ කියන්නේ මේ බාහිර ලෝකේ රූප දැකලා නොදැක හිටියා වගේ කියන කතාවක් නෙවෙයි. මෙතෙන් ගියාට පස්සේ තියෙන රූපයන්ගේ සේයාවල්. එහෙම නැත්නම් රූප සංඥා විතරයි තියෙන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ තියෙන වේදනාවල සංඥා. ඉතින් ඒව දිහා බලලා එදිනදා වේදනා අයින් කරන්න එක අමාරු වෙන්න පුළුවන්. මෙතනදී ඒ යෝගාචර පුංචි අභියෝගයක් වෙනවා. මේ ඔක්කොම හුදු මානසිකාර බමනයි, මනෝවිකාර බමනයි. මේ ඔක්කොම නිකන් මනස්ගත විතරයි. ඒ නිසා මේ මනස්ගත වලට පණ දෙන්න යන්නත් එපා, නන් දෙන්න යන්නත් එපා, සැලෙන්නත් එපා. මේවා මනස්ගත විදියට බල මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා අවශ්‍ය නම් මෙනෙහි කරගෙන හිටියොත් මේ හුළඟට අතකින් ගැහුවා වගේ අත්පුඩියක් ගැහුවා වගේ සද්දයක් එන්න හුළඟට අතකින් ගැහුවා වගේ වදින්න දෙයක් නැහැ. ඒක නිසා ඒ විවේක ස්ථානයේට මෙහෙවන එක ඒ නිර්මල ස්ථානට මෙහෙවන එක ඒ නික්ලේශ ස්ථානට මෙහෙවන එක හරියට අස්වැයක් වතුර එකක් ගාඩ ගෙනියනවා වගේ. නමුත් මේක බොන එක මේකයි මම කරන්න ඕන කියලා අස්වැයාට කියන්නේ බීපම් මැසිනා වතුර ඉස්සරහට වතුර නැහැ කියලා ඌ ඔළුව ඔල්ලලා ඉන්නවා. වතුර දෙකට අරගෙන ගියාට ඌ බොන්නේ නැහැ. මොකද අපි අස්ව භාෂාව දන්නේ නැහැ. ඒ නිසා ගොනෙක් පුළුවන් වතුරෙක් ගාඩ ගෙනියන්න ඕත් බොන එක ගොනාගේ වැඩි. ඒක නිසා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ තෑග්ගක් දෙන්න පුළුවන් බාර ගන්න කැමති නැත්නම් මොකද කරන්නේ? දුව දෙන්නම් කියපු හින්දා දුව අපි දුව දුන්නා දෑවැද්දත් තිල්ලුවන්ද ඒකත් දුන්නා දුවයි දෑවැදි සේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා ඉතින් අපි මක්කරන්ද වරෙන්දුවේ ගෙදර යන්න කියලා නිවන ආපහු යනවා යන්නේ ගෙදරට ඇවිල්ලා පෙන්නනවා මෙන්න මේක කියලා. ඉතින් අපි කැමති නැහැ. අපි කියන නිවන කහ පාටයි මේක පාටක් නැහැ. නිවන සුඛයක් මේක දුක දුක දෙකම නැහැ. නිවනට නම් වණන් එල්ලන්න පුළුවන් මේක නම් වණන් එල්ලන්න බෑ. ඒ නිසා ඕක බාර ගන්න කැමති නැහැ කියලා ප්‍රතික්ෂේපෙමයි තියෙන්නේ. කවුරක් ප්‍රතික්ෂේප කරන්නේ තමන්මයි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කෘත්‍යය හැමාරයි. උන්වහන්සේ අපි ගෙනියලා පෙන්ලා දීලා තියෙනවා මේ අනිදස්සන තැනට, අපපතිත තැනට, ශුන්්‍යත තැනට අනිමිත්ත තැනට බලාපොරොත්තු තියන්න බැරි තැන. ඉතින් අපි එක කාලකන්නිකමක් මුස්පේන්තුවක් පාළුවක් තනිකමක් මම මොනවා හරි කරන්න ඕනේ කියන කතාව ආවනම් ඉතින් බුදුරජාණන්සේ කියන්නේ මම නම් බුදුහාන් කියන බම්බු ගහබන් කියලා නිකන් ඉඳී. ඉතින් බුදුහාමුදුරට හැදිච්ච මිනිසෙකින්ද මං වගේ කියන්නේ නැහැ. ඉතින් උංගෝ දෙනට පස්සේ තියෙන මෙතෙන් ගියාට පස්සේ දැන් මොකද කරන්න කියලා. ඉතින් දෙකොණෙන් hina වෙන්න හිතෙනවා. එතන ගෙනියනවා ගෙනිච්චට පස්සේ කියනවා හරි පාළුයිනේ දැන් ඉතින් හරි කම්මැලිනේ දැන් ඉතින් හරිම නිකම් පාටියක් දාන්න තැනකුත් නැහැ මොනක් කරගන්න විදියක් නැහැ කියලා ඉතින් මේක තේරුම් කරලා දෙන්න නැත්නම් මේක පමුණුවන එක නැත්නම් මෙතෙන්ට මෙහෙවන එක එකක් ඒක බාර ගන්න එක දීපතයක බාර ගන්න එක ඒ සඳහා අපි කොච්චරක් සූදානම් මනසක් අවශ්‍ය වෙනවද? ලෑස්ති වෙලා යන්න ඕනේද? අඩු ගන්න මේ දුක පැත්තෙන් බලනකොට මේ අදුක්කම සුඛ වේදනාවේ ස්වභාවයේ තේරුම් අරගෙන කුප්පන, ඉද්දන, අවුස්සන මේ සැප හෝ දුකේ ඒක හරිම ලාමකයි, හරිම ලදරුයි. ඒක හරිම නොපුණු නොදියුණු තත්ත්වයක්. ඒ වෙනුවට මේ අදුක්කම සුඛ වේදනාක තල තුනකම තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාගේ මේ මානසික සැකස්මට මට සම්මා සංකප්ප කියලා කියනවා. ඒ විකල්ප විතර්කයන්ගේ සැකස්ම ඒ සංකල්පයන්ගේ සැකස්ම උනාට පස්සේ තේරුම් ගත්තට පස්සේ මේ අදුක්කම සුඛ වේදනා තමයි තියෙන්නේ කියලා. ඒ මනුස්සයා කොච්චර තණ්හාවේ වැඩ කරුවත් ආය අහුවෙන්නේ නැහැ. කොච්චර තණ්හාවට කියලා දැම්මත් එයා දන්න මේ තණ්හාවේ ස්වරූපය තමයි කුප්පණ එක. මට ඕනේ අකුප්පා චේතෝ විමුක්ති කුප්පණ එක නෙවෙයි. දැන් මං ඉන්නේ කුප්පණ බව දන්නවා. නිසා මං ඉන්නේ ද්වේෂයේ බව දන්න එයා දන්න මට මේක මට මේ කර්මානුරූපව දයෝපගත වාඩි මට මේක නෙවෙයි ඕන කරන්නේ මම ආපහු gedara කියලා බාරගන්නේ කුප්පණ දෙයක්වත් අවසන දෙයක්වත් නෙවෙයි අර අදුක්කම සුඛ තැන නම් ඒ තැන ගැන හිතන ඕන වෙලාවක තෙන්න යන්න පුළුවන්. ඒ නිසා පළවෙනි සැරේ දකින්න එක එකක්. දැකලා ඒක බාරගන්න එක ඒක තමයි මේ බුදු ආමඳුර මේ දහසක් නයින් කියන්නේ කියලා ඒක බාරගන්න එක එක. ඊට පස්සේ ඒක සාක්ෂාත් කරන එක. ඒක බහුලීගත කරන එක. ඒක දියුණු වෙන්න ඕන විදිහට වචන කතා කරන එක. ඒක දිනු වෙන්න ඕන විදිහට කර්මාන්ත කරන එක. ඒක දිනු වෙන්න ඕන විදිහට ආදීවය සකස් කරගන්න එක තන්නේ කර පුද්ගලයේ බුද්ධියට යටෙන. පෙන්ලා දුන්නාට පස්සේ නැවත නැවතත් මේකට එන්න පුළුවන් විදිහට කතා කරන වචන වලින් ඇවිස්සෙන්න කතා කරන්න එපා. කවුරුත් එක්ක ගැටෙන, ඇවිල්ලන වචන කතා කරන්න. මේක හිරුවොත් එහෙම කොහිතෝ යන කුණු කන්දල් රාශියකට උත්තර දෙන්නවා. කරන කර්මාන්ත වලින් ඒ දුස්චරිත සිද්ධ වෙන අනුන්ට කිප් වෙන වැඩ කරන්න එපා. ජීවන රටාව කාටවත් වදයක් වෙන්න දෙන්න එපා. කාගත සූරකෑමක් වෙන්න දෙන්න එපා. ආන්නේම කෙරුවට පස්සේ තමයි තේරෙයි අර ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ ඒක හැදෙන්න ගතර සම්මා සංකප්පේ නිසා මේ ටික ආවට පස්සේ තියෙනවා මෙවැනි තත්යක් බහුලීගත වෙලා ඒකට යන්න පුළුවන් එළඹෙන්න පුළුවන් තත්වේ ටික ටික ටික ටික වැඩි වෙනවා. ඒ වගේම තමයි Tamanට එවැනි තත්ත්වයේ අගය කරන කල්යාණ මිත්‍රෝ ඉන්න තැන් කල්යාණ මිත්‍රෝ පේන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ වැඩ පිළිමේ අනික් ගොල්ලක් වගේ ගහ ගහපා දෙන්න, රණ්ඩු කරන්න, තෝතෝ වරපල කියන්න නෙමෙයි තියෙන බොහෝනේ කුට්ටිය කඩන කාපා. ඔබ ගනි මට මොකක්වත් එපා මට ඕන කරලා තියෙන මේකයි කියලා ඒ කල්යාණ මිත්‍රයතුට ගියාට පස්සේ මේක තවදුරටත් මුස්පෙන්තුවක් නෙවෙයි මේක තවදුරටත් පරාජයක් නෙවෙයි මේක තවදුරටත් බංගලොත් වීමක් නෙවෙයි මේක මෙතෙක්කල් බංගලොත් කරපු නිසායි මට මේ සංසාරයක් ලැබිලා තියෙන ජඩකම් ලැබිලා තියෙන මම දැන් දන්නවා මේක උපයන්න කියලා අර දේ අරස සංවිධානයේ ඒක තනවා වඩා ගන්න එක ඒක සතිය කෘත්‍ය වශයෙන් පෙන්වන සතිය තියෙන ආරක්ෂපච්චපට්ඨාන සතිය කරන්නේ මොනවාක උපේලා දෙන්නේ නැහැ උපේලා තියෙන දේ හරියට තේරුම් ගන්න මෙන්න මේකයි රකින්න ඕන කියලා රකින්න අරස කරන්න ගිය ගමන් තමයි තේනවා මේක භාවනා කරන්න ඉස්සෙල්ලත් මේක තිබුණා භාවනා නොකරන මුස්ලිම් මිනිස්සු ඇතේ තියෙනවා දන්නේ නැතිකමයි ප්‍රශ්නේ මේක තිබිච්ච දෙයක් මේක ඉස්මතු කරලා දෙන එකට තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කියලා ඒ තමන් ළඟ තියෙන ඒ ಗುಣ ටික තමයි තමන් මේ සමාදම් වෙන්නේ එහෙම නැත්නම් බුදු ගුණයකට සමාදම් වෙන්නේත් නැහැ කරපු පව් සමාදම් වෙන්නේත් නැහැ ඒ හම්බෙච්ච විවේකේ සමාදම් වෙනකොට ඒක මේ චචක්ක සූත්‍රයේ බුදුරජාණන්සේ පෙන්නන සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ මේ අදුක්කම සුඛේ හොඳටම තේරුම් අරගෙන අදුක්කම සුඛේ ගියාට පස්සේ ඒක නිර්මල බව නික්ලේශී බව තේරුම් අරගෙන එවැනි දෙයක් නැවත නැවත ඒ නික්ලේශී බව නැවත නැවත එහෙම නැත්නම් මේ අදුක්කම සුඛේ නැවත නැවත එන විදිහේ රටාවක් ජීවන රටාව සකස් කරගන්න එකේ කාටවත් කරන්න දෙයක් නැහැ. ඒක තම තමන්ගේ වැඩක්. ඉතින් ඒකට තමයි ලොකු වගකීමක් එනවා. මේක සකස් කරගෙන යනවා ඒක මගේ වැඩේ මම මෙතෙක් කල් කෙරුවේ අහසට බැන්න ආණ්ඩුවට බැන්න අල්ලපු ගෙදෙට්ට බැන්න ගෙදර මිනිහට බැන්න ගෙදර ගෑනට බැන්නනේ ඒවයි සත්ත පහක තේරුමක් නැහැ මේක සකස් කරගන්න ඕනේ අනිවෙනි සකස් කර ගැනීමක් කරගන්න අවශ්‍ය ආත්ම ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා